ඉතින් අපි වැඩට බහිමු කෙලින්ම එතකොට ඉවරයි නේද ඔව් ඔව් ඔව් ඒක තමයි ඊය අපි අර කතා කරපු ටිකක් පොඩ්ඩක් හිතුවද කොහොමද කියලා ඔව් කතා කරපු ටිකක් මම ඇත්තටම පොඩ්ඩක් හිතුවා ඒ ගැන ඊළඟට ඒ කියන්න ඔව් ඇත්තටම මේ මම ඒ කියන්නේ මට දැන් හිතේ තියෙන පොඩ්ඩක් කිව්වොත් නිකන් හිතේ තියෙන පීඩා හරීම නොහරියන ප්‍රශ්න ඇත්තටම පොඩි අඩුවක් තියෙනවා මේ මොකද හේතුව අර කිසි දෙයකට දැන් අර බර එනවා අඩු විශුට්ක් ඒක හැබැයි ඉතින් මම හිතන්නේ ඒක ප්‍රත්‍යක්ෂයක්වත් මොකක්වත් නෙමෙයි නිකන් අර නිකන් මට ඉතින් තේරෙනවා මේ භෞතිකය කියලා ඇත්තටම බැලෙන්න දෙයක් නැහැනේ මේ නිකන් හිතට ගහන මුහුදු රැලි වගේ හිතේ සිතුවිලි එනවා යනවා ඒකට ඉතින් බරක් දෙන්න දෙයක් නැහැනේ කියලා හිතුනම අර එක සිතුවිල්ලකටවත් ලොකු බරක් දෙන්නේ නැතුව ටිකක් නිදහසේ ඉන්න පුළුවන් ගතියක් තිබුණා. තාම ඔය ඔතන තියෙන තාම හිතන බවක්නේ. හරිද අනිවාර අනිවාර හිතන බව තුළත් යම් කිසි පොඩි සහනයක් අහු වෙලා තියෙනවා නේද මේක බර පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා නේද අන්න අඩු වෙලා තියෙනවා එන ඔක ඔක අවබෝධ වුණොත් කොහොමද ප්‍රත්‍යක්ෂයෙන් ඒක තමයි ඒක තමයි හිතා ගන්නවත් පුළුවන්ද <laughs> නේද ඊට පස්සේ ඒක හිතන්නවත් දෙයක් නැහැ මොකද ඒක ඒක හැම මොහොතකම අපිත් එක්ක පවතින දෙයක් පවතින අන්න ඒක ඒක තමයි මේකේ රහස අන්න ඒක තමයි බුදු කියන්නේ පෙළුවේ මේ निराமிසය කියන එක ආයාසයෙන් හිතලා ගන්න එකක් නෙමෙයි ඒවන නිරාමිෂෝම ඒ ඒ ස්වභාවය පිහිටනවා. ඔව් ඔව්. රාතන් වහන්සේ කෙනෙක් කියන ස්වභාවය කොයි වගේද වෙන්න පුළුවන්ද කියලා නේද? අපි නිසා නිකන් හිතලා බලමු. නේද? ඔව්. අන්න ඒක අපිට හිතා ගන්නත් බෑ. ඒ ස්වභාවය. ඔව් ඔව්. ඒ ස්වභාවය. ඒක හරියට නිකන් දැන් වැස්සක් එනවා. වැස්ස වැස්ස වැටිලා අපි මොනවද ඉල්ලන්නේ? කිසි දෙයක් ඉල්ලනවද? නෑනේ. අන්න එයා වතුර ටික දාලා ගියානේ. ඊට පස්සේ අර අනිත් ඔක්කොම කාර්යයන් ටික ඒකෙන් සිද්ධ වෙනවා නේද? ඔව් ඔව්. කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. ඉර පහ වෙනවා. අපි මොනවද ඉල්ලන්නේ? නේද? කිසිම දෙයක් නෝන දේවල් ටික සිද්ධ වෙනවා. ඒ හරහා. ඒකට බලන්න. අන්න ඒ වගේ ස්වභාවයක්. හොඳයි අපි මුල ඉඳන්ම පොඩ්ඩක් ගලවගෙන යමු. ඔබතුමා කොතන කමක් නැහැ. ඒකක්වත් ඔබතුමාට මේ කියන්නේ අනවශ්‍යයි කියලා දැනෙන එකක් නැහැ කොයි වෙලාවකවත්. මොකද ඔව් ඒ ඔව් හැම තැනම හරියට චූටි තැන හිටන් ක්ලියර් වෙලා ගියාම ඔව් මේ හරිම ඒ කියන්නේ ආයි කොහෙවත් සැකයක් හිටින්නේ නැහැ. කිසිම විචිකිච්ඡාවක් එන්නේ නැහැ. අන්න ඒකයි. අන්න දැන් දැන් ඔතන ওই සද්දයක් එනවා නේද? ඔව් කොහොමද එන්නේ? කොහෙද ওই සද්ද එන්නේ? ඔන්න ඔය ටික හොඳට බැලුවොත් අපි නිකන්. දැන් සද්ද එනකොටම ඔබතුමාට මොකක්ද ආවේ? අපිට එන්නේ බාහිරින් සද්ද එනවා කියලා නෙන්නේ ඔව් මොකේ මොකක්ද ඒ සද්දේ? ලේනෙක් කෑ ගහනවා අන්න හරි ලේනෙක් කෑ ගහනවා කියලා එන්නේ නේද එතකොට අර අපි හොන ලේනව කමටහනට ගමු එතනින් ඉවරයිනේ කතන්දරේ දැන් ඔබතුමාට ඔක දකින්න පුළුවන්ද ඌව ගිහිල්ලා ආ try කරොත් හොයාගන්න පුළුවන් පුළුවන් නේ හරි ඔව් එතකොට එහෙනම් බලන්න දැන් ඔය ලේනාගේ සද්දේ එන තැන කොහොමද ඔබතුමාට ලේනාගේ සද්දේ හම්බුවේ කනින්නේ ඔව් එන වෙන විදිය කියන්න බලන්න. දැන් මම මුකුත් ධර්මයක් දන්නේ නැහැ. ඔබතුමා මට විස්තර කරනවා මෙන්න මෙහෙමයි මේ ලේනා ජය ගහන එක හම්බ වෙන්නේ කියලා. හැබැයි ලේනක ආන හරි. ලේන කෑ ගහන එක හම්බෙන්නේ ලේනා කෑ ගහනවා කියන්නේ එතන සතර මහා ධාතු වල කම්පනයක් වෙලා ගැටීමක් වෙලා එතකොට කම්පනයක් වාතයේ කම්පනයක් ඇවිල්ලා මගේ කනේ වදිනවා කම්බරේ වදිනවා කම්බරේ වැදිලා ඒක එතරම් ඉවර වෙනවා. හැබැයි ඒකත් එක හිතක් උපදිනවා මේ කෑ ගහන්නේ ලේනෙක්ක පරණ දත් අපි ගාව තියෙනවා මේ ඉතිස්සෙල්ලා අහලා තියෙනවා මේ ඉතිස්සෙල්ලා කවුරු කෙනෙක් අපිට කියලා දීලා තියෙනවා මේ ලේන කියලා ඒක තුලින් ඒ පරණ දත්ත වලින් අපේ හිතින් අපි කියනවා මේක ගහන්න ලේනෙක් කියලා. දැන් ඔය පරණ දත්ත කියලාවනේ. ඔව්. ඔන්න ඔතනම තුස් කියලා. හරිද? ඔව්. අන්න ඒක තමයි. ඔව්. අන්න බලන්න දැන් බලන්න බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකායතනික සූත්‍රයේ හරිද මේ ලෝකයේ පවතින දෘෂ්ටි හතරක් ගැන. හරි? ඔව්. අපි එතනින්ම බලාගෙන යන් එතකොට අපිට පේනවා අපි මේ කොහොමද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කොයි වගේ තැනක්ද කියන එක. හරිද? ඒක අන්න හොඳයි. ඒක හොඳයි. අන්න හරි හොඳයි. එහෙනම් දැන් මේ ලෝකායතනික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ බණක් ඇවිල්ලා අහනවා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ස්වාමීනි මේ සියල්ල තියනවාද සියල්ල ඇතද කියලා. ඊපස්සේ උන්වහන්සේ කියනවා බමුණ මේ සියල්ල ඇත කියන්නේ පළවෙනි ලෝකායතනික දෘෂ්ටියයි. හරි? අන්න එක සාස්ත්‍ර දෘෂ්ටියයි කියනවා. එහෙනම් සියල්ල තියෙනවා කියලා ගත්ත දෙනම අපි ඉන්නේ කොතනද? දෘෂ්ටියක. සාස්ත්‍ර දෘෂ්ටිය. ඔව්. සාස්ත්‍ර දෘෂ්ටිය. ඊට පස්සේ කියනවා එහෙනම් බමුණහන එහෙනම් කිසි සියල්ල නැද්ද කියලා. නැතර උච්චේ දෘෂ්ටිය නේ දෙවෙනි ලෝකායතිරික දෘෂ්ටිය දෘෂ්ටිය උච්චේ දෘෂ්ටිය කියලා කියනවා උච්චේ දෘෂ්ටිය මේ බමුණ අහනවා මේන එහෙනම් මේ සියල්ල එකම ස්වභාවයකින් යුක්තද තියනවාද කියලා හරිද අලවන්න තුන් එතකොට උන්වහන්සේ කියන බමුණ ඕක තමයි තුන්වෙනි ලෝකායතනික දෘෂ්ටිය කියනවා ඕක ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන්නේ කියනවා ඊට පස්සේ බමුණා දැන් අහන්න තියෙන එක ප්‍රශ්නයයි තියෙන්නේ. එහෙනම් සියල්ල විවිධ විවිධ වෙනස් වෙනස් ස්වභාවයෙන් යුක්තද කියලා අහනවා. හරිද? ආ ආ අන්න බලන්න උන්නාසී කියන ඔබ තමයි බමුණ හතරවෙනි ලෝකායතනික දෘෂ්ටිය. ඔක ඔක දෘෂ්ටියට වැටෙන. ඒතර බලන්න ඔය හතර දාන උන්නාසී දෘෂ්ටි දෙකට සාස්ත්‍ර දෘෂ්ටියයි උච්ච දෘෂ්ටියයි. උච්ච දෘෂ්ටිය. එතකොට බමුණ උතරින් නෙමෙයි ඔක දකින්න කියනවා. ඔක දකින්න මධ්‍යම ප්‍රතිපදාවෙන් කියනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්නේ ගමන මේ මේ මේ මේ මොහොතේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මෙන්න මේ විදිහටයි ඕක හටගන්නේ කියනවා. ඔන්න ඔය දෙකක් දකින්න. ඒ වගේම බමුණ මේ මොහොතේ අවිද්‍යා තසේස විරාග නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධා ඔන්න ඔය විදිහටයි ඕක දකින්න ඕනේ කියලා කියනවා. හරි. ඒතුළු බලන්න. ඔව්. දැන් අපි යමක් ඇත තියෙනවා කියන තැන ආවොත් ඒ කියන්නේ පෙර පෙර මතකයක් කියලා ගත්ත තැනම තියෙනවා කියන තැන කොහොම වෙලා නේද? ඔව් ඔව් ඔව්. තියෙනවා කියන තැනට වෙලා. එතකොට එන බද්දේ කරත් සූත්‍රය බොරු වෙනවා නේද? හ්ම්. ඒ කියන්නේ බද්දේ කරත් සූත්‍රය පෙන්වනවා නේද? අතීතං නම් වාගමීය නප්පටිකං කිය අනාගතං. නැතිදීදන් පහේ නැත්තම් අපච්චන්ත අනාගතං. අච්චුක්කන් යෝ ධම්ම තත්ත තත්ත විපස්සති කියලා මොකක්ද ඒකේ පෙන්වන්නේ? ඒකේ පෙන්වනවා නේද අතීතේ ගිහිල්ලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා නැහැ. එක මොහොතයි. මේ පච්චුප්පන්න මොහොත පමණයි. අන්න එක අන්න එක නුවණින් දකින්න කියනවා. එතකොට එහෙනම් ඔය කිව් එකත් අතනක් ගැලපෙන්නේ උතන්ට. ඔව්. උතනියායට. අන්න හරි. එනවා. ඊට පස්සේ ජාතිධම්ම සූත්‍රෙත් පෙන්නනවා මේ ඇහැ තියනවා නෙමෙයි. ඇහැ දැන් ඉපදෙන ධර්මයක්. ඉපදෙන ස්වභාවයයි. රූපේ ඉපදෙන ස්වභාවයයි. චක්කු විඥානේ ඉපදෙන ස්වභාවයයි. චක්කු සම්පස්සේ ඉපදෙන ස්වභාවයයි. චක්කු සම්පස්සච වේදනාව ඉපදෙන ස්වභාවයයි. එහෙනම් තියනවා ඉන්නවා කියන කතන්දරයක් අපි ගත්ත තැනම අර දෘෂ්ටි හතරට එකකට අහු වෙලා නේද? වැටෙනවා නේ. ඔව් ඔව්. දැන් ඔබතුමාට තේරෙන්නේ මම නොකියුවට ඔබතුමා මේ ලෝකයේ තියෙන දෘෂ්ටිය දන්නවනම් දෘෂ්ටි හතර ගැන දැන් ඔබතුමාට පේනවනේ මෙතන මෙහෙම ගන්න බෑ වැරද්දක් තියෙනවා කියලා. හරි හරි අන්න හරි අපි අන්න එහෙම පුච්චුටි තැන හිටල්ල එහෙම නේද ඒක හොඳයිනේ ඔව් ඒක තමයි අනේ ඔව් ඒක තමයි මගේ ඒකයි අත්මන් කියේ කෑර අත්තිවාරම හරියට දැම්මොත් සුරෙන් මහත්තයා සුරෙන් කොමැති ඕකේ ඕකයි මොන මොන සුලිසුලන් ආවත් ඕක වෙනස් වෙන්නේ අපි පටන් ගත්ත තැනදී අපිට තේරෙනවා අතීත මතකයක් කියන තැනට ගිය තැනම අතීතයේ අනාගත වර්තමාන මොහොතට ගැට ගහලා අපි යන්නේ. ඔය තැන ඉන්නේ විද්‍යාපත්‍ය සංඛාරා. අපි අහුවෙලා තියෙන්නේ එහෙනම් අපි යමක් තියෙනවා ඉන්නවා කියන තැනින් ගත්ත තැනම අපි ඉන්නේ මායාවේ ලෝකේ. ඔව්. ඒ කියන්නේ මෙන්න මේ දෘෂ්ටියට වැටෙනවා. තියෙන ලෝකෙක මං ඉපදෙනවා. ලෝකයේ තීක්ෂිත මම හැරිලා. ඔන්න ඔය කියන තැනට එන්නේ ඔන්න ඔය දෘෂ්ටියට අහුන. අන්න. එහෙනම් බලන්න ඔබතුමා මව් කුසින් ඉපදෙනකොට හරි. ඔබතුමා දන්නවද දැන් මං ඉපදුනා කියලා? ඒ මොහොතේ දැනගත්තද? නෑ නෑ නෑ. ලෝකයක් තියෙනවා අම්මා ඉන්නවා මේ අම්මා කිරි ටිකක් බොන්න ඕනේ. අන්න තාත්තා දොස්තර මහත්තයා අන්න මේ ඉන්නවා. මම ඉන්නේ ස්පිතාලෙක දැන් මං ආස්වාස ප්‍රාස්වාසය කරන්න ඕනේ. ඔය මොනක එහෙම මලක්වත් අපි දැනගත්තද? <laughs> අපි <laughs> ඉපදුණා අපි ඉපදුණාවත් දන්නේ අපි දැනගත්තේ අවුරුදු ගානකට ගිහිල්ලා මේ අම්මා කෙනෙක්ගේ බඩින් ඉපදුණා කියලා නේද? මවුසකින් ඉපදුණා ඒ වෙලාවේ මෙන්න මේ තැනක තමයි මං ඉපදිලා තියෙන්නේ. මේ ඔක්කොම දැනගත්තේ අපි කොහෙන් දැනගත්තේ? අපිට රූප කන හරහා තමයි අපි දැනගත්තේ. නේද? ඕන අපි කියනවා නිකන්. ඒතකොට එහෙනම් අපි දැනගත්ත දෙයක් තමයි තියෙන්නේ. නේද? ඔව්. ආ එහෙනම් අපි ඉපදිච්ච බවක්වත් මේ ලෝකයක ඉපදුන බවක්වත් අපි කවදාවත් අපි ඉපදිච්ච මොහොත දැනගෙන තිබුණේ නැහැ. අපි කවදා හරි මැරිලා යනවා ඔය වගේ. අපි මැරුණාට පස්සේ අපි මැරුණා කියලා දන්නවා. අපිට හම්බ වෙනවා. අපි දැන් මැරෙනවා දවසට. ඌ ඇති. එතකොට අපිට හම්බ වෙනවද අපේ අපේ මරණය කවදාවත්? ඒකට උත්තර දෙන්නට තේරෙන්නේ නෑ නේද හම්බෙන්නේ ඒ කියන්නේ අපිට කවදා හරි මැරිලා යනවා කියලා අපි දැනගෙන තියෙනවා. හැබැයි අනිත් අයගේ මරණ ගැන අපි දැකලා තියෙනවා. මගේ මරණය කවදාක මට හම්බ වෙනවා. හොදට බලන්න. මම මරණා කියලා මට කවදාක හම්බ වෙනවා. මොදුවා මැරුණාට පස්සේ මොදුවා ලම්බිනා දැන් මම මැරිලා කියලා. ආ ආ. එතකොට බලන්න උපත හම්බ වුනේත් නෑ මරණය හම්බ වෙන්නේත් නෑ. ඉතින් මේ දෙක හම්බු නොවිලා මේ මැද තියෙන එකක් හම්බ වෙනවා මම ජීවත් වෙනවා කියලා. එහෙම එකක් නේද දැන් උතන තියෙන්නේ. ඔව්. බලන්නකෝ. ඒ කියන්නේ මුලක් නැතුව අගක් නැතුව මැදක් හම්බ වෙලා තියෙනවා. මැදක් හම්බ වෙනවා. ඒ මැද ඉඳලා හිතනවා ඉපදුනා කියලා මැරෙනවා කියලා. හරිනේ. ඔව්. ඔන්න හොඳ ඔන්න උතන බලන්නකෝ. දවසක මැරිලා යනවා කියලා දැන් මේ වර්තමාන මොහොතක හිතනවා හිතනවා නේද ඊට පස්සේ දවසක ඉපදුනා ඉපදිලා කියලා ඉපදින දිසා මේක වෙන්න කියලා ඒකත් දැන් හිතනවා. ඒ දෙකම හම්බ වෙච්ච එක නෙවෙයි දැන් හිතන එකක් තියෙන්නේ. හිතන එකක්. හිතදාන අගක් තියෙන හිතන එකක් මුලක් තියෙන හිතන එකක් දැන් වර්තමාන මොහොතේ මොකක්ද එතකොට අපිට තියෙන්නේ. හොඳට බලන්න. දැන් ජීවත් වෙනවා කියන තැනත් එහෙනම් මොකක්ද අපිට තියෙන්නේ? හිතන එකක්ම තමයි ද අන ද කියලා අපිට දැන් ආව ප්‍රශ්නයක්යි අන්න එකට තමයි විචිකිච්ඡාව හරිද අන්න එක තමයි විචිකිච්ඡාව අන්න එක තමයි අපි පිළිසිඳ දැනගන්න ඕනේ හරියට එහෙනම් මම ඔබතුමාට එතන පෙන්වි බලන්න මුලත් හම්බු වෙච්ච නැති අගත් හම්බුන වෙන තැනක අපි මැදක් අල්ලගෙන යනවා එහෙනම් මුලත් අපි ඉපදුනා කියලා හිතපු බවක් තියෙන්නේ අගත් අපි මැරෙනවා කියලා හිතන බවක් තියෙන්නේ මේ මොහොතේ හරිද එහෙනම් බලන්න වර්තමාන මොහොතේ අපි ඉන්නේ කොතනද කියලා. අපි දැන් ඔන්න ওই ටික ලියහගමු. හරිනේ? ඔන්න බලන්න. එහෙනම් බලන්න දැන් අර ඔබතුමා අර මුලින්ම කිව්වනේ දැන් මේ අතීත සංඥාවක් ගැට ගැහිමක් කිව්ව තැන අන්න ඒක පොඩ්ඩක් ලියහා ගත්තාම අප පුපි නිවසන සිඥානී ගැන ඇහුවද? ඒ ඒක ඇහුවා. ඒකෙදි තේරුන්නේ නැද්ද දැනුත් වෙන්නේ ඒකමයි කියලා. ඒ සිද්ධියමයි කියන්නේ. ඒ කියන්නේ අම්මා ඔයාට මේ ලෝකේ දැන් අම්මා හම්බ වෙලා තිබුණේ නැහනේ. අපි ආපස්සට ආපස්සට අපි හිතමු දැන් අම්මා ඉන්නවා ඔබගේ. හරි. දැන් ඔබට දැනුත් ඒ රූපේ ඒ ඒ ඒ ඒ දර්ශ මේ මේ මොහොතෙත් ඒ ඒ ඒ ටික බාහිරින් සකස් වෙනකොට ඇහැ රූප සකස් වෙනකොට ඔබට මේ වෙලාවෙත් අම්මා කියලා මාමේ අම්මා කියලා හම්බ වෙනවා. හරිනේ? ඔව්. ඔව්. ඒකට බලන්න ඇහැට වැටෙන්නේ මොකක්ද? ඇහැට වැටෙන්නේ. දැන් ඔබතුමාට උතන කලූර වෙලාවක නම් අම්මා උතන හිටියට ඔබතුමාට පේනවද? නෑ පේන්නේ නෑනේ. අපි හිතමු ඔබතුමාගේ ඔබතුමා කාමරේ ඉන්නවා කරුවලයි. කට්ට කරුවලයි මුකුත් පේන්නේ නෑ. විදුලියක් නෑ. කරුවලද කරුවලයි අම්මා දොර ඇරගෙන ඇවිල්ලා ඉන්නවා දොර ගාවට. ඔබට පේනවද? නෑ ඒත් පේන්නේ නෑනේ. පේන්නේ. එහෙනම් බලන්න පේනවා කියන ස්වභාවයේදී ඔබට ආලෝකය ඕන වෙනවා නේද? අනිවාර්යයෙන්ම අන්න බලන්න ආලෝකය නැතුව ඔබතුමාට කිසිවක් කියන්න පුළුවන්ද බලන්න පුළුවන්ද දකින්න පුළුවන්ද එහෙනම් ආලෝකය කියනකොටම බාන්න කියලා ඇහැට ඇහැට වැටිලා තියෙන ආලෝකය නේද? ඔව් ඇහැට වැටිලා තියෙන ආලෝකය. අන්න බලන්න අම්මා නෙමෙයි වැටිලා තියෙන්නේ ආලෝකයක් වැටිලා තියෙන්නේ. අන්න බලන්න. අන්න අන්න වගේ මේ සියුම් තැන් දකින්න මේ සුරේ. හරි? අන්න එතන තමයි මේ ධර්මය හරියටම අහුවෙන තැන්. මොකද අපි උඩින් උඩින් යනකොට ඕවා අහුවෙන්නේ නැති වුණාම තමයි අර විචිකිච්ඡාව වෙන්නේ. එන්නේ කවද හරි ඔයාට ඔන්න ඔය ඔය ඔය ඔන්න ඔය නොදන්නාකම කවදා හරි ප්‍රශ්නයක් වෙනවා. ඔයාට මේක හරියටම තේරුම් ගන්න. අන්න බැරි වෙන්න. එතකොට අන්න එතකොට තමයි අපි අර වෙන වෙන දේවල් කරන්න යන්නේ. සීලබ්බත පරාමාස වෙන්නේ එතකොට. තේරුණානේ අනික අනිකට මං හිතන්නේ මම මේ කියන දේ ඔබ හිතන්න එපා මම මේ චූටි ළමයිට කියලා දෙනවා වගේ කියලා දෙන්න යනවා කියලා නෑ නෑ ඒ අනේ එහෙම තමයි වෙන්න ඕන මම ඔබතුමා එහෙම කියලා දෙන එක තමයි හොඳ මොකද හේතුව මම දැන් අහුම්කම් දෙන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් විදියට එහෙම නැතුව ගියොත් මම පරණ දැනුමින් මේක බලන්න ගියොත් මේ වෙලේ තේරුමක් වෙන්නේ සාදු සාදු සාදු ඔබතුමාට ඒ ඒ ඥාණය පහළ වුණා නම් මේ ධර්මීය ඔබතුමාට හමු නොවෙන්න නම් විදියක් නෑ ඔබතුමා එතන ඉඳන් නම් යන්නේ ඔබතුමා ඔව් අන්නාරේ මොක්කොම් බිම කියලා යන්නේ හරියට හරි ඔබතුමාට මේක හම්බ වෙන්න ඕනේ හරියට සාදු සාදු එහෙනම් බලන්න මේ ඒ ඒ සද්ධාවම තියාගන්න බුදු පියාණන් වහන්සේ කිරි ධර්මයේ කිරි ඔබතුමාට මේ ඒ සද්ධාවම ඔබතුමාට මේ ඇත්තට මේ ප්‍රඥාව අවදි කරගන්න ඒකම විවහල් වෙයි. ඒකම විවහල් වෙනවා. හරි? හොඳයි. අපි එතනින් යනවා. සාදු සාදු. එහෙනම් දැන් බලන්න එහෙනම් ඔබතුමා දැන් බලන්න එහෙනම් දැන් මේ මොහොතේ ඇහැට වැටුනේ මොකද ආලෝකයක් නේද ආලෝකය ආලෝකය මේ ආලෝකය වැටිච්ච මොහොතෙම අන බලන්න ඇහැ රූප ගැටෙනකොට ඔබතුමාට රූප ඒ කියන්නේ ඇහි විඥානය හට ගන්නවා ඇහි විඥානය කියන්නේ චක්කු විඥානය ඒ කියන්නේ මේ රූප දකින්න හිත හට ගන්නවා හරිනේ අන්න බලන්න එතකොටම බලන්නකෝ දැන් දැන් අපි හිතුව මෙන්න මෙහෙම දැන් ඔබතුමාට තද නිින්දක් ගිහිල්ලා තියෙන්නේ හරිද? තටව නිින්දක් ගිහිලා තියෙන වෙලාවේ හිමිහිට ඇහැ ඔබතුමාගේ ඇහැ ඔබතුමාට දැන් ඇහැරෙන්නෙම නෑ. ඔබතුමා තද නිින්දක ඉන්නවා. ඔබතුමාගේ ඇහැ ඇරලා ඔබතුමාට පෙන්නනවා යමක්. ඔබතුමාට පෙනේද? හම්බු වේද? නෑ. පේන්නේ හම්බු වෙන්නේ අපි තුමු දැන් අන්න ඒක තමයි දැන් ඔබතුමා තද නිින්දක ඉන්නවා දැන් මේ සාකච්ඡාවේ යන අතරතුමේදී ඔබතුමාට පොඩි කම්මැලි බවක් ඇවිල්ලා නිින්ද ගිහිල්ලා ඔව් දැන් මම කතා කරන එක ඇහිද ඔබතුමාට නෑ එතන්නේ හැබැයි සද්‍යාවි නැද්ද කනට? සද්‍යාවා. අන්න හරි මේ සද්‍ය ওই විදිහටම වැදුනා. හැබැයි ඔබතුමාට දැනගන්න දෙයක් හම්බුණාද? හම්බුණා. නෑ. එහෙනම් පේනවා නේද? ඔබතුමාට නිින්ද ගිය මොහොතට ඔබතුමාට මේ මේ ඇහැ නැති වුන්නේ ඇහැ කියන ඔව් මස් ඇහැ තිබුණානේ. තිබුණා තිබුණා. නේද? තිබුණා. අනේ ඔබතුමා නිින්ද ගිහලා දැන් අපි හිමින් ඔබතුමා කට ඇරිලා තියෙන පොඩි කෑමක් තාවා. දෙවුදුමන් හම්බ රස නෑ අන්න බලන්න. ඒක තමයි අපි අපි මේ ප්‍රායෝගිකව මේ කතන්දරේ දකිමු. දැන් අපිට නිින්ද ගිහලා තියෙන වෙලාවට පොඩි කාලෙදී අපේ කඩ ටූත් පේස්ට් අතට අතට හරි කටට හරි ටූත් පේස්ට් දාලා යනවා. අපි දන්නවද? ඔව්. දන්නේ අන්න හරි අපිට ඉස්සර අපි පොඩි කාලේ කරන සෙල්ලමක් තියෙනවානේ අතට පොඩි ටූත් පේස්ට් පොඩ්ඩක් ගාලා අපි පොඩි තට්ට හයියක් ගහනවා ගිහිල්ලා මූණදා කොලිත් වෙනවා එක්ක එක්ක මූණදා පොඩි පොල් කෙන්දක් අරගෙන කරනකොට අපි එක පාර ගහනවා ගහන කොට මොකද වෙන්නේ අර තූත් පේස්ට් ටික ඔක්කොම මූණේ නේද අර ඒ වගේ පොඩි දෙයක් එහෙනම් බලන්න අපිට මේ කයටත් එහෙනම් මොනවා තද නිින්දක ඉන්න වෙලාවේ කයටත් අපිට දැනෙන්නේ නේද අන්න බලන්න. ඒතකොට බලන්න අපිට යම් දැනීමක් නැති මොහොතක් තියෙනවා නේද? ඒ වෙලාවට මොකක්ද වෙලා තියෙන්නේ? සිත ඒ මොහොතට එතනට පිහිටලා නැහැ. ඉපදෙන්නේ නැහැ. අන්න අර. ඒ කියන්නේ දැන් මේ මැරිච්ච කෙනෙක්ගේ හැක් දැන් මේ දැන් මැරිච්ච කෙනෙක්ගේ හැක්. අපිට කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන්. තව කෙනෙක්ට පෙනීමක් ලබා දෙන්න පුළුවන්. නේද? පුළුවන් නේ. දැන් කෙනෙක් මැරුණොත් එයාගේ ඇස් ගලවලා ඒ ඒ අපිට ඒ එයාගේ ඒක එක බද්ධ කරන්න පුළුවන් තව කෙනෙක්ට. තව කෙනෙක්ට පෙනීම නැති කෙනෙක්ට පෙනීම. ඒතකොට බලන්න එයා ලෝකේ දැකලා තිබුණා. ඒ මැරිච්ච කෙනා. එයාට හම්බ වෙලා තිබුණා අම්මා අම්මා කියලා ස්වභාවයක්, තාත්තා කියලා ස්වභාවයක්. එයාට අපි දුක් බැඳපු කෙනෙක් කියලා එයාගේ බිරිඳ. එයාගේ දරුවෝ කියලා ස්වභාවය. අපි හිතමු එයාගේ ඇස් දෙක වෙන කෙනෙක්ට බද්ධ කරා කියලා. දැන් මේ බද්ධ කරාම මේ ඇහැට නම් ඒවා හම්බු වෙලා තිබුණේ අර බද්ධ කරපු කෙනාටත් මෙයාගේ වයිෆ් හම්බ වෙන්න ඕනේ නේද බිරිඳ කියලා. වයිෆ් වයිෆ් කියලා. ඒක ඇත්ත. ආ මාර වැඩක් වෙනවනේ නේද? දැන් එයාට ලෝකෙ වෙන්න ඕනේ අරයට වෙනිච්ච විදියට. නේද? වෙනිච්ච විදියට. අර සුරේන්ට ෆෙවුනා නේද එතනදී. එහෙනම් ඇහෙන්නේ නෙවෙයි මේ අම්මා හම්බ වෙලා තියෙන්නේ කියලා. ඒක හරිද මම කිව්වේ ඒක ඔව් ඔව් ඒක හොඳ උදාහරණයක් ආ ඒක හොඳට තේරුණා හොඳටම තේරුණානේ දැන් ඔව් ඔව් අපි දැක්කහම අපිට පේනවා නේද සසර වසනා තුරාවටම ඇහැට කවදාකවත් අම්ම හම්බ වෙලා තියෙනවද පුටුවක් හම්බ වෙලා තියෙනවද කියලා මේසයක් හම්බ වෙලා තියෙනවද කියලා කෙනෙක් පුද්ගලයේ ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරෙන් අපිට මේ ලෝකේ හම්බ වෙන්නේ ඔව් ඔය හතරෙන් කිසිම දෙයක් මේ හැට හම්බ වෙලා තියෙනවා. නෑ නෑ කිසිම දෙයක්. ආ දැන් ඔබතුමාට තේරුණා නේද සිද්ධිය? පොඩි සිද්ධියක්. එහෙනම් බලන්න ඔබතුමාට නිින්ද ගිහිලා තියෙන මොහොතක ඔබතුමාගේ ඇහැ ඇරලා පෙන්නුවට ඇහැට කවදාකවත් මේ පුටු මේස වැටෙන්නේ නෑනේ. ආලෝකයක් ආලෝකයක් නේද වැටලා තියෙන්නේ ඇහැට. ආලෝක කිරණයක් ඒ කියන්නේ ආලෝක කිරණ වැටිලා මේ ආලෝකය එනකොටම යම් යම් වස්තු වල වැදිලා ඒ වස්තු වල ආලෝක මේ කිරණ ටිකත් ප්‍රතිබිම්බයක් තමයි ඇහැට එන්නේ. හරියට කණ්ණාඩියකට වැටෙන්නේ. ඔව්. අන්න බලන්න දැන් කණ්ණාඩියක් අපි තියලා තිනවා. ඔය අර මං කිව්ව මොකදම අඳුරේ තියලා තිනවා. අඳුරේ. දැන් බලන්න මේ කණ්ණාඩියට මොනක් වැටෙනවද? අපිට පේන අඳුරින්ද පේන්නේ. අඳුරින්ද අපිට කිසිම ප්‍රතිබිම්බයක් වැටලා තියනවා කියලා හම්බ වෙනවා. පේනවා. පේන්නේ. අර දැන් ඔබතුමාත් අඳුරේ ඉඳලා ওই විදිහටම ඉන්නවා ඇස් ඇරගෙන. කණ්ණාඩියකුත් තියලා තියෙනවා. ඉස්සරහ තියෙන කිසි දෙයක් දැන් වැටෙනවද මේ? නෑ දෙකටම වැටෙන්නේ දෙකටම වැටෙන්නේ එහෙනම් ආලෝකේ ආපු තැන මොකද වෙන්නේ ආලෝකේ අන්නර බාහිර යම් යම් සටහනක වැදිලා ඒකේ කිරණ ටිකක් තමයි පරාවර්තනය වෙන්නේ ආලෝක කිරණ ටිකක් ඇවිල්ලා ඇහැට වැටෙන්නේ අන වැටෙනකොට යම් සටහනක් මෙතන ඒකට අනුරූපව හැදෙනවා අපි අර මේ මතකනේ අපි ඉස්කෝලේ යන කාලේ අර විද්‍යාගාරයක පොඩි පොඩි පරීක්ෂණ කරනකොට නේද දැක්කා අපිට මේක හම්බුණා. එතකොට බලන්න එහෙනම් මේ කණ්ණාඩියට වැටලා තියෙන ওই විදිහම ස්වභාවයක් නේද? ඔව්. හැබැයි කණ්ණාඩිය දන්නවද අර දැන් අපි හිතමු දැන් ඔබතුමා දැන් කොහොම ඉදිරිය බලනවා. ඉදිරිය බලනවා. ඔන්න ඉදිරිය බලනකොට දැන් ඔබතුමා ගාවෙම කණ්ණාඩියකුත් අපි තියලා CCTV කැමරාවකුත් ඔතනටම හයි කරලා. හරිද? දැන් ඔබතුමා මැද්දේ ඉන්නවා. ඔබතුමාගේ දෙපැත්තේ CCTV එක පැත්තකින් CCTV කැමරාවක් අනිත් පැත්තෙන් අපි හයි කරලා තියෙනවා කණ්ණාඩියක්. ඉදිරියේ දැන් ආලෝකයක් තියෙනවා. අන්න දැන් ඔබතුමාට මම කියනවා හරි සුරේන් දැන් ඇහැ වහලා ඇහැ අරින්න කියලා. ඔබතුමා මොහොතක් ඇහැ වැහුවා දැන් ඇහැ අරිනකොටම ඔය ඔක්කොම ටික වැටෙනවනේ ටක් ගාලා හැට. ඔව්. ඕන බාන වැටුණා. කණ්ණාඩියටත් වැටලා නේද? වැටිලා. CCTV කැමරාවකට ආන්න වැටිලා. වැටිලා. අන්න බලන්න. හැබැයි දැන් මේ කණ්ණාඩිය දන්නවද? අර වීසයක්, අර පුටුවක්, අර දොර, අර බිත්ති, අර බිත්ති උරලෝසු මේකක්වත් දන්නවද? හැබැයි කණ්ණාඩියට වැටලා නැත්නම් ප්‍රතිබිම්බ ටික. වැටිලා තියෙනවා. වැටි. එහෙනම් මේ කණ්ණාඩියට වැටෙන්න පුළුවන් සීමාවේ තියෙන ඔක්කොම ටික වැටිලා නේද? වැටිලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔබතුමා එළියට ගිහිල්ලා මං කියනවා සුරෙන් එළියට ගිහිල්ලා දැන් S2 වහගන්න සුරෙන් දැන් S2 අරින්න කියනවා. අපි අර කණ්ණාඩියයි ඔව්. ওই විදිහටම කැමරාවත් ওই විදිහටම හයි කරලා තියෙනවා. හරිද? ඔව්. ඔබතුමාලකින්ම. ඔව්. ඔව්. දැන් බලන්න ඔබතුමාට ඇස් අරපු හැටියට ඇහි අන්තක 180 වැටෙන්න පුළුවන් සීමාවේ මේ කෝණයයි දුරයි ඔක්කොම ටිකත් එක්කම වැටලා නේද දැන් ඔබතුමාට එකපාරම. ඔව්. දැන් ඔතන ෆොටෝ එකක් ගැහුවොත් කැමරාවකින් ඒ කැමරාවට ඔය ටිකම වැටෙනවා නේද ෆොටෝ එකට. ඔන්න බලන්න. ඔන්න බලන්න මම ඔක්කොම ටික පෙන්නන්නේ ඔබතුමාට ගන්න උදාහරණ. දැන් බලන්න මේ මේ ඔබතුමා දැන් ඔබතුමාට මම කියනවා සුරේ පොඩ්ඩක් බලන්න ඔන්න ඔන්න කණ්ණාඩිය දිහා. දැන් ඔබතුමාට පේනවා නේද කණ්ණාඩියට ඔබතුමාට දැන් මේ පෙනීම කියන තැන තිබිච්ච ටිකම වගේ වැටලා තියෙනවා කියලා ඔක්කොම. ඒක හරි. ඒ කියන්නේ අහස අහසේ මේ වෙලාවේ කුරුල්ලෝ පියාඹනවා. ඒ ටිකක් වැටෙනවනේ. ඔව්. වැටෙනවා. හැබැයි මේ ඔක්කොම වැටලා තියෙන්නේ එකම තැන එක නේද? ඔබතුමා කන්නඩියෙන් අල්ලන්න ගියොත් එහෙම මේ අර තියෙන්නේ ගහක් අර තියෙන්නේ ඈත ඉර පායලා තියෙනවා කියලා අල්ලන්න ගියොත් අහුවෙන්නේ ඒ වගේ කන්නඩිය. කන්නඩිය අහුවෙන්නේ. හා ඔබතුමාට ඔබතුමාට දැන් මේ දැන් මෙහෙම පේනකොට පේන දුර මේකේ තියෙනවද කන්නඩිය? නෑ නෑ නෑ. එකම තලයක දැන්. එකම තලයක. එහෙනම් CCTV කැමරාවටත් ওই විදිහටම නේද? ඔව්. හැබැයි මේ දෙකම දන්නවද මේවා වැටලා තියෙනවා? නෑ. මම දන්නේ නෑ වැටලා තියෙනවා කියලා. අන්න හරි. ඒ කියන්නේ කණ්ණාඩියට නිමිත්තක් නෑ නේද අර තියෙන ගහක්? නෑ. අර කැමරාවට තියෙනවද නිමිත්තක් අර තියෙන ගහක් ඉස්සරහ? නෑ. එහෙනම් ඇහත් ඔන්න වගේ උපකරණයක් නේද? ඇත්තු කරණයක් ඒ වගේ ඇහැට ඇහැටත් ඔයගේ නිමිත්තක් තියෙනවා අරදී විකුටුවක් කරදී වීර්යයක් කරින් යම්මා එහෙම තිබුණා නම් එහෙම කෙනෙක් ඇහත් තව කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන් බෑ පැත්ත කරන්න බෑ එතකොට යාට වෙන වෙන අම්මා අම්මා මාරු වෙනවා අම්මා ඔක්කොම මාරු වෙනවනේ මාර වැඩක් වෙන්නේ මාර වැඩක් වෙන්නේ අපි අනවා එහෙනම් දැන් ඔබතුමාට පැහැදිලිද කවදාකවත් මේ ලෝකෙ අපි මේ හදා මේ අපි ලෝකේ මේ අම්මා තාත්තා කියලා මේ දාලා තියෙන වචන මේ දාලා තියෙන මේ මේ මේ ඔක්කොම අපි ඔක්කොම දාලා තියෙන්නේ මොනවද මේ මේවට කියනවා ප්‍රඥප්ති කියලා මේකට අන්න මේවට අපි කියනවා නාම ගෝත්‍ර කියලා මේ කිසි දෙයක් මේ හැදන්නවද නෑ නෑ එහෙනම් ඔබතුමාට කියනවා නේද ඔබතුමාගේ මේ ජීවිතය තුළ මේ දැන් මොහොත වෙනකන් මේ ආපු ගමනේදී ඇහැට කවදාකවත් ඔබතුමා මේ දන්න කිසි දෙයක් දැන දන්නවද නෑ කිසිම දෙයක් දන්නේ දැන් ඒක ඒක ගැන සැකයක් තියනද අංශු මාත්‍රයක් තව මට ඕක වෙන විදිහකට පෙන්වන්න පුළුවන් අවශ්‍ය දෙයක පෙන්වන්න වෙන විදිහකට නෑ නෑ නෑ ඒක හොඳටම පැහැදිලි ඇහැ කියන එකට රූප දැකලා නෑ කියන එක ඒ කියන්නේ මේ අපි කියන අම්මා තාත්තා මේ කිසි දෙයක් පුටු මේස මේ කියන කිසි දෙයක් ඇහැට හම්බ වෙලා තියෙනවා නෑ මේ පැනවීම කිසි දෙයක් හම්බ වෙලා නෑ නේද නෑ කිසිම දෙයක් ඇයට හම්බෙලා නෑ. ඇහැට තියෙන පෙනීමක් විතරයි නේද මෙහෙම බැලුවා. මේ කණ්ණාඩියක් වගේ විතරයි. ප්‍රතිබිම්බයක් දාගන්න පුළුවන් හැකියාවක් විතරයි. විතරයි. දැන් මොකද වාට තේරෙන්නේ? එහෙනම් බලන්න මේ වෙනකන් ඇහැ තියෙන්නේ සසර වසනාතුරාවට ලෝකයක් හම්බ වෙලාද නිරෝධයද? නිරෝධයක් තියෙන්නේ. ඒ කියන්නේ හිස්ම ගයක් නේද? හිස්ම ගයක් නේද? හිස්ම ගයක්. ආ හිස්ම ගයක්. ආරියට හරි. දැන් තේරුණා. එහෙනම් බලන්න කනත් ගන්නකො ওই විදිහට. ඇහැ කන කියලා තියෙන කනටත් එච්චරම තමයි කනට කනටත් එච්චරම කනට වැදිලා ගිහිල්ලා තියෙන සද්දයක්. සද්දයක්. එච්චර. ඒ සද්දි තුල කනට හම්බෙලා තියෙනවද අම්මා තාත්තා පුටු මේස අරයාගේ කටහඬ මෙයාගේ නෑ කටහඬ? නෑ නෑ කිසි දෙයක්. නෑ කිසි දෙයක් නෑ සහසුත් දෙන්න පැහැදිලිනේ. පැහැදිලි පැහැදිලි සාදු සාදු සාදු. එහෙනම් ඇහැ කන නහයත් අරන් බලන්න ওই විදිහට දිවත් අරන් බලන්න ඔව් මේ කයත් ඔව් අරන් බලන්න ස්පර්ශය ඔව් ඔව් කයත් අරන් බලන්න. හරිද? ආ එහෙනම් ඇහැ කන නාසය දිව කය කියන පහ විශේෂයි. මොකද දන්නවද? දැන් බලන්න ඇහැට ගැටෙන්නේ බාහිර යමක්. බාහිරයත් එක්ක සම්බන්ධයක් තමයි ඇහැ ඇහැට තියෙන්නේ නේ. ඇහැට ඒ කියන්නේ වර්ණ සටහනක් හරි වැටෙන්නේ බාහිරේ ප්‍රතිබිම්බයක් වෙදින්නේ නේද? අන්න බලන්න. අන්න බලන්න. කනටත් ඒ විදිහ නේද? කනටත් බාහිරේ බාහිරේ යම් ශබ්ද තරංගයක් තමයි ඇවිල්ලා වදින්නේ කනට. අන්න හරි. වායු කම්පනයක් තමයි වදින්නේ. හරිනේ එතකොට බලන්න එහෙනම් මේ ඇහැ කන නාසය දිව කය කියන පහට තමයි බාහිරයත් එක්ක යම් සම්බන්ධයක් තියෙන්නේ සම්බන්ධයක් තියෙනවා හරිනේ අන්න ඒක අල්ලගන්න හරි හොඳයි එතකොට බලන්න හිත කියන ස්වභාවය ගන්නකො හිත කියන ස්වභාවය අපි අරගත්තාම හිතට තියෙන්නේ මොනවද ඇහැට රූප කනට ශබ්ද දිවට රස නහයට ගඳ සුවඳ කයට පොට්ටබ්බ කයට ස්පර්ශ මනට ධම්ම ධම්ම සිතට සිතුවිලි ඔතනත් අපි ගොඩක් ලියහගමු ওই විදිහට. හරිනේ? එහෙනම් දැන් ඔබතුමා අර ඉස්සල්ලා ඇහැ ගලවගත්ත තැනින් ඔබතුමාට පේනවනේ ඇහැ කන නාසය දිව කය මේ පහම හිස් ගෙවල් පහක්. ඔව්. මේ පහට කවදාකවත් සසර වසනාතුරාවට මෙලූ දෙයක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ අන්න. එහෙනම් ඒක ඒක හරියට උපමාවක් ඔබ අහලා ඇති මෙන්න මේ විදිහට. මේ තලගුවේ හුඹහකට හිල් හයක් තියෙන හුඹහකට යනවා. මේ පහක් පහල එකක් දිහා බලන් ඉන්න කියලා. ආ ආ. ඔය කිව්වේ මොකද්ද? ඒ කියන්නේ අර අර ආයතන පහ වහලා හිත දිහා බලන් ඉන්න කියන එක. හරියට හරි. සාදු සාදු. එහෙනම් ඔබතුමාට දැන් තේරෙනවද අර පහම හිස් ගෙවල් පහ. ඒක අයින් කළාම දානවා. හැබැයි ඒ පහ නැතුව මේ හිත කියන එක වෙන්නේ නැහැ. හිතේ උපදින්නේ නැහැ. අන්න හරි. ඒක වෙන්නේත් නැහැ. හරිද? යන්නේ එතනට එන්න ඉස්සෙල්ලා අපි මෙන්න මෙතන ලියගමු. දැන් බලමු හිත කියන තැනට. දැන් හිත කියන තැනට අර අරගත්තාම හිත කියන තැනදී මේ සිතේ ස්වභාවය දැන් අර ලේන කෑ ගහපු ගන්න. අන්න එතන ගන්නකො. එහෙනම් බලන්න දැන් ලේනා ලේනා ලේනා කෑ ගහනවා කියලා අපිට හම්බුනේ කනද කිව්වේ හිතද කිව්වේ? හිත කිව්වේ. අන්න හරි. අපි තුමු ඔබ ලේනව දැක්කා කියලා. මේ ලේනා කියලා ඇහැද කියන්නේ හිතද කියන්නේ? ඒත් කියන්න හිත අන්න ඒ කියන්න හෙනම් මේ ඇහැට ලේන කවදක්කත් හම්බු වෙලා නැති වුණාට හිතල් හිතට හම්බ වෙනවා ලේනේ නේ අන්න අන්න බලන්න අන්න එකයි වැඩි. ඒ කියන්නේ ඇහැට වැටෙන්නේ ආලෝක කිරණ. ඇහැට වැටෙන්නේ ආලෝක කිරණ ටික. ඇහැට වැටෙන්නේ වර්ණ සටහන. හිත හදාගන්නවා ලේනික් කියලා. ඔව්. හරි නේද කතන්දරේ? දැන් බලන්න. දැන් ඔබතුමා ওই විදිහටම ඉදිරියේ තියෙන දේවල්, පේන දේවල් ටික ගැන මට කියන්න කිව්වොත්. ඔබතුමා මට කියන්න බලන්න උතන පේන දේවල් ටික මේ වෙලාවේ. රේලිං එක පේනවා රේලිං එකක් වෙනවා මෙතර මම ඉන්න බල්කනී කේතර රේලිං එකක් වෙනවා ඊට පස්සේ පැත්තෙන් කරවල ගහක් තියෙනවා කාමරංග ගහක් තියෙනවා ඊට පස්සේ හෝස් එකක් පේනවා ඔරුල්ල වගේ පේනවා අන්න හරි කුමර පේනවා අන්න හරි දැන් ඔබතුමාට මං කිව්වේ පේන දේවල් ගැන කියන්න කියලා ඔබතුමා ඔන්න ওই ටික කිව්වා. කියනකොට බලන්න ඔය ඔක්කොම ටික ඔබතුමාට සාපේක්ෂව ඉදිරියේ තියෙන අවකාශය තුල ඔබතුමාට යම් සටහන් ටිකක් තමයි ඔබතුමා දැන් මට කිව්වේ. එහෙනම් ඉස්සල්ලාම ඔතන අවකාශයක් ඔබතුමාට හම්බ වෙන්න ඕනේ. නේද? හරිනේ. මේ මේ ඉදිරියේ ඉදිරියේ කියන්නේම අවකාශය. ඉදිරියේ කියන්නේ අවකාශය. එහෙනම් මේ අවකාශය තුල තමයි ඔබතුමා යමක් දැන් කියන්නේ. එක එක එක වෙන මේ දේවල්. දැන් මම ඔබතුමාට කිව්වේ පේන දේවල් කියන්න කියලානේ. ඔව් හිතන දේවල් තමයි කිව්වේ හැබැයි. අන්න සාදු සාදු ඔබතුමා හරි ප්‍රඥාව දැන් බලන්න ඔබතුමා මට කිව්වේ පේන දේවල්ද හිතන දේවල් ගැන ටිකක්ද? හිතන දේවල් ටික කිව්වේ. හැබැයි මම ඔබතුමාට කිව්වේ පේන දේවල් ගැන කියන්නනේ. බලන්නකො එතනම අපිට තියෙනවා නේද අපි ගැටයකට අහු වෙලා. අන්න බලන්න. එතකොට බලන්න පේන දෙයක් වගේ පේන දෙයක් කියලා අපිට අහු වෙන්නේ හිතන දෙයක්. අන්න බලන්න. ඒ කියන්නේ පේනිකට අදාළ එකක් නෙවෙයි නේද එහෙනම් මේ හිතට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පෙනීම තුල පෙනීම තුල හට නොගත් එකක් නේද? සිතීම තුල හම්බ වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඔව් පෙනීම තුල හට නොගත් දෙයක් තමයි සිතීම තුල හම්බ වෙලා තියෙන්නේ. හරියට එහෙනම් බලන්න පෙනීම තුල තියෙන්නෙම නිරෝධයක නේද? ඔව් පෙනීම තුල නිරෝධ හට ගැනීමක් වෙලාම නැහැ. අන්න දිත්තේ දිත්ත මත්තන් කිව්වේ දැක්කද? ඔව්. හරියද? ඔව්. <laughs> හරිම හරිම සරලව දකින්න ඕන එන පෙනීම තුල ඔබතුමාට මේ ලෝකේ කිසිම දෙයක් අම් වෙලා තියනවද නෑ පෙනීම තුල පෙනීම පෙනීමක් විතරයි නේද ඔව් පෙනීම එන බාහ්‍ය සූත්‍රයේ පෙන්වන්නේ තතෝ තවන් බාහ්‍ය න තේන යතෝ තවන් බාහ්‍ය න තේන තතෝ තවන් බාහ්‍ය න තත්ත යතෝ තවන් බාහ්‍ය න තත්ත ඔය කිවි මොකද්ද බලන්නකො පිටේ බලන්න ඔය ඔය මොකද්ද කිවි කියලා අන්න බලන්න දැන් බලන්න බාහිර පෙන්නනවා නේද බාහ්‍ය සූත්‍රයේ පෙනීම පෙනීම පෙනීමෙන්ම දුර වෙලා යන විදිය දැක්කේ කියලා. අන්න දැන් බුදුම දැක්කේ ඒක නෙමෙයි. ඒ කියන්නේ ඒ කියන්නේ පෙනීම තුල ඔය හදාගත්ත එක තියනවා. නෑ පෙනීම තුල ඔය හදාගත්ත එක නෑ. ආ එහෙනම් ඔබතුමාට මම බල දැන් මේ පේන දේ ගැන කියන්නේ කොහොම ඔබතුමා මට කිව්වා හිතන දේ ගැන. හිතන දේ. හිතන දේ ගැන. අන්න බලන්න සිටිය. අන්න එහෙනම් පෙනීම තුල නොහට ගැනීමක්ම නේද තියෙන්නේ. පෙනීම තුල හට ගැනීමක් තමයි තියෙන්නේ. දැන් තේරුණාද වැඩි? එහෙනම් අපිට ලෝකේ අහුවෙලා තියෙන්නේ පෙනීම පෙනීම තුලින් සිතීමක් එක්ක නේද හිත තුලින් නේද අපිට ලෝකේ හම්බෙලා තියෙන්නේ. එහෙනම් පෙනීම තුලින් නෙමෙයි අපිට ලෝකේ හම්බෙලා තියෙන්නේ. සිතීම තුලින් හම්බෙලා. සිතීම තුලින්. එහෙනම් ලෝකේ බලන්න එහෙනම් පෙනීම තුලවත් ඇසීම තුලවත් මේ දැනීම තුලවත් මේ ලෝකයක් තිබිලා තියෙනවද කොහෙවත්? අන්න එහෙනම් අපිට දැන් ඒ හරහා හිතීම තුලින් තමයි ලෝකය හදාගෙන තියෙන්නේ. හරියට හරි. එහෙනම් දැන් ඔබතුමාට එක තැනකට එන්න පුළුවන් නේද? අර පහම අතෑරලා අර හිස් ගෙවල් පහ අතෑරියට පස්සේ එක තැනයි තියෙන්නේ. හිත විතරයි නේද? ඔව්. ඔව් හිත විතරයි. එහෙනම් ලෝකය කියන තැන ලෝකය කියන තැන පෙනීම තුල තිබිලා නෑ නේද? නෑ. ලෝකය කියන තැන ඇසීම තුලත් තිබිලා නෑ නේද? හොඳට නුවණින් බලන්න. නෑ නෑ. අන්න බලන්න. ඒ කියන්නේ පෙනෙන ඇසෙන දැනෙන කියන ඒ කියන්නේ ඔතන පෙනෙන පෙනෙන ස්වභාවය තමයි ඇහැ රූප චක්කු විඥානීය කියන තැන ඇසෙන ස්වභාවය තමයි කන ශබ්ද සෝත විඥානය කියන්නේ අන්නරයි. එතකොට දැනෙන ස්වභාවය තමයි නාසයේ ගඳ සුවඳ ගහන විඥානය කියන තැන. ඊට පස්සේ දිව රස දිව්‍ය විඥානය කියන කය පොට්ටබ්බේ ස්කයි විඥානය කියන තැන. පොට්ටම. එතකොට බලන්න මේ තුනම මෙන්න මේ තුනේට අපි කැටි කරලා ගත්තාම ඇසෙන පෙනෙන දැනෙන කියන තැනින් අපිට ලෝකයක් කවදාකවත් ඇවිල්ලා. එහෙනම් මේ හිතෙන කියන දැනින් තමයි අපිට අහු වෙලා තියෙන අපිට ලෝකෙ. පැහැදිලි නේද? එහෙනම් දැන් ඔබතුමාට මං ඇහෙන දේවල් ගැන කියන්න කිව්වොත් එහෙම ඔබතුමා මට ඇහෙන දේවල් ගැන නෙමෙයි කියන්නේ ඔබතුමා ගැන හිතන දේවල්. හිතන දේ. හරි නේද කතන්දරේ? හරියටම හරි. හරියටම හරි. ඔන්න බලන්න. එහෙනම් බලන්න දැන් අපිට ඔතන ඔතනදි ගැටයක් අහු වෙනවා නේද? එහෙනම් මේ ඇහැ හරහා ඇහැ කියන ඉන්ද්‍රියට හිත තමයි පිහිටන්නේ. ඇහැ හරහා හිත ගන්නවා යම් දෙයක්. හැබැයි ඒ ගන්න දේ ගැන ඇහැ දැනගෙන තියනවද කවදාවත්? නෑ ඇහැ දන්නේ. ඇහැ දැනගෙනම නෑ. ඕක තමයි භාවේදල සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ කතා කරන්නේ. භාවේදල සූත්‍රය. හරිද? ඔබතුමා දවසක බලන්න කියවලා. අන්න දැන් ඔබතුමාට ඒක බලනකොට තීරෙයි අනේ මේ රහතන් වහන්සේලා දෙන්න කතා කරලා තියෙන්නේ මේ කතන්දරේ නේද කියලා. හරිද? අන්න බලන්න මහවේදල සූත්‍රය කතා කරන ඔය ගැන. ඒතර බලන්න ඇහැ කියන තැනට මොකද්ද පිහිටලා තියෙන්නේ? ඇහැ කියන ඉන්ද්‍රියට පිහිටලා තියෙන්නේ හිත. එහෙනම් බලන්න ඇහැ ආයතනයක් වෙලා නැති තැනක් නේද ඉන්ද්‍රියක් කියන්නේ. ඒ කියන්නේ ඇහැට යමක් මේ ලෝකේ හම්බ වෙලා නැති තැන තියෙන්නේ ඇහැ ඉන්ද්‍රියක් හැටියට. ඔව්. අන්න බලන්න එහෙනම් ඇහැ හැමදාම තිබිලා තියෙන ඉන්ද්‍රියක් හැටියටමයි. ඔව්. ඇහෙන් නිෂ්පාදනය කරලා නැහැ දෙන්නේ කවදාකවත් රූප. ඔව්. කිසි දෙයක් නිෂ්පාදනය කරලා නිෂ්පාදනය කරලා අන්නවාන ඇහැ තියෙන ඉන්ද්‍රියක් හැටියටමයි. නමුත් අපිට මේක ආයතනයක් හැටියට අහු වෙනවා. අපි ඇහෙන් ලෝකය දකිනවා කියනවා. අන්න එහෙනම් පේන දෙයක් ගැන කියන්න කියනකොටම ඇහැ ආයතනයක් බවට පත් වෙනවා. අන්න සලායතන. අන්න සලායතන. අන්න සලායතන. දැක්කද වැඩි? අන්න සලාය. එහෙනම් බලන්න ඇහැ කියන තැන මේ ඇහැ කියන ඉන්ද්‍රියට හිත පිහිටපු තැන තමයි ඇහැ හරහා ලෝකයක් හම්බ වෙන්නේ. කනකට හිත පිහිටපු තැන තමයි කනහරා ලෝකයක් ගොඩ නැගෙන්නේ. ඔව්. දිවට හිත පිහිටපු තැන තමයි දිවහරහා ලෝකයක් ගොඩ නැගෙන්නේ. 10ට 10 කියන ඉන්ද්‍රියට හිත පිහිටපු තැන තමයි 10 හරහා ලෝකයක් ගොඩ නැගෙන්නේ. කය කියන ඉන්ද්‍රියට හිත පිහිටපු තැන තමයි ලෝකයක් ගොඩ නැගෙන්නේ. හැබැයි මේ ලෝකය කොහෙද ගොඩ නැගිලා තින්නේ? හිත තුළ. හිත තුළ. අන්න ඔකට කිව්වා චිත්තේන නේති ලෝකෝ චිත්තස්ස චිත්තස්ස පරිකස්ස චිත්තස්සේක ධම්මේසු සබ්බේ වනමලු භූතේ කියන්නේ. අන්න බලන්න සිතින්ම නේද දැන් ලෝකේ නිර්මාණය වෙන්නේ. අන්න බලන්න මේ ධර්මයේ සඳහන් වෙන මේ ගාථා ගාථාව අරගෙන බලන්න. ඒතකොට මේක මොකද කියන්නේ? සිතින්ම ලෝකයක් හදාගෙන සිතින්ම හැඩතල නිර්මාණය කරගෙන දැන් හැඩතල ටික නිර්මාණය වෙන්නේ අම්මා තාත්තා දුව පුතා කියන හිතේ නෙමෙයිද? හරිද? සිතින්ම හැඩතල නිර්මාණය කරගෙන මේ සිතේ ලෝකේ නේද අපි හිර වෙලා ඉන්නේ. සිත නැමැති ලෝකයක සියලු සත්වයෝ අනුගත වෙලා හරි නැද්ද කතන්දරේ? ඔව් ඔව්. දැන් දැන් සුරේන්ට පේනවා නේද මේ කතන්දරේ කොහොමද කියලා. හරි. දැන් අපි ඔන්න ඔය එන සද්දේ දැන් මේ මොහොතේ එන සද්දෙත් බලමු. දැන් ඔය ඇහෙන සද්දේ ගැන කියන්න කිව්වොත් ඔබතුමාට කියන්න පුළුවන්. දැන් මේ අවබෝධය තුල මේ දැන්ගත් කියන්න. කියන්න බෑ. කතා කරන්න බෑ. ශබ්ද සද්දයක් විතරයි කනට. එහෙනම් සද්දෙට ගැට ගැහුවේ බල්ලා බල්ලක් බල්ලෙක් කෑ ගහනවා කියලා හිතින්නේද? හිතින් ගැට ගැහුවේ. එතකොට බලන්න ඇහෙන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්නේ. නෑ ඇහෙන එකට අදාළ. ඒ වගේම පේන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගෙන තියෙන්නේ. එහෙනම් මේ ඇහැ කන නාසය දිව දිව කය මන කියන තුනට දිව කය නාසය දිව කය කියන එකට දැනෙන එකකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගෙන තියෙන්නේ. නෑ. අන්න බලන්න. එහෙනම් එහෙනම් මේ හිතේ හැදුනේ කොහොමද මේක? ඔන්න දැන් අපි බලමු. දැන් එහෙනම් අපිට දකින්න තියෙන එකක්නේ එකයිනේ. හිත ගැන විතරයි නේද? ඔව්. එහෙනම් බුදුහාමුදුරු කිව්වෙත් ඕක ගැන බලන්න නේද? ඔව් ඔව්. අන්න බලන්න සිත මායя කියලා කිව්වා. සිත පිළිසිඳ දකින්න කියලා කිව්වා. නේද? ඔව්. අන්න එහෙනම් අපිට දැන් හරි නේද? අපි ආව නේද හරි තැනට සුරේ. එන අපිට කරන්න එකයි නේද ලෝකේ තියෙන හිත හිත කොට කරගත්ත එතනට කොටු කරගත්තා හරියට එතනට කොටු කරගත්තට පස්සේ අපි අනිත් ටික අයින් කරන්න පුළුවන් නේද ඔව් අපි අයින් කරන්න බලන්න දැන් ඒ ටික අයින් කරපු තැන බාහිර ලෝකයේ ගැන කතා කරන්න පුළුවන් උඹට බාහිරයක් ගැන කතා කරන්න. ඇයි බාහිරය ගැන කතා කරන්න පුළුවන් ඒ පහෙන් ඒ පහ අයින් කරන්න පස්සේ දැන් ඔබතුමා බටවිටිය දැම්මේ නැද්ද බිමට ඩොග් ගාලා. ආ ආ ආ. ඒ කියන්නේ මෙච්චර කාලයක් මට හම්බ වෙච්ච ලෝකය මම සහ ලෝකය කියලා හදාගෙන තිබුණා දිත්වයක්. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර මම ඉන්නවා මට පේන රූප මට ඇහෙන ශබ්ද මට දැනෙන දේවල් ගඳ සුවඳ මට දැනෙන රසයන් මට දැනෙන ස්පර්ශයන් කියලා හදාගෙන තිබුණා. ඒ හදාගත්ත දේවල් ඔක්කොම ඇහැට බාහිරින් රූප ගැටෙනවා කනට බාහිරින් ශබ්ද ඇහෙනවා දිවට රස දැනෙනවා බාහිර අපි එලියෙන් දාගත්ත දෙයක් ගැන රස දැනෙනවා බාහිරින් එන ගඳ සුවඳ දැනෙනවා අපිට බාහිරයත් එක්ක ගැටෙනකොට ස්පර්ශයක් දැනෙනවා අපි හිටියේ උතන ඔව් අභ්‍යන්තර බාහිර කියන තැන දැන් බලන්නකෝ දැන් ඔබතුමාට බාහිරයක් ගැන කතා කරන්න බැරි වෙනවා කතා කරන්නම් බැරි වෙනවා බාහිරය ගැන කතා කරනවා කියලා කතා කරලා තියෙන්නේ මේ පහකින් අරගත්ත උපදවාගත්ත හිත ගැනයි කතා කරලා තියෙන්නේ ඒ කියන්නේ බාහිරයක් ගැන නෙවෙයි කතා කරලා තියෙන්නේ හිත ගැන ඔබතුමා කතා කරලා තියෙන්නේ මෙච්චර කාලයක් හිතන දෙයක් ගැන තමයි කතා කරලා තියෙන්නේ බාහිරය කියලා. එහෙනම් ඔබතුමා රැවටීමක නෙමෙයිද හිටියේ මෙච්චර කාලයක් මේක බාහිරයත් එක්ක මම ගනුදෙනුවක් කරනවා කියලා. ඔව් රැවටීමක තමයි. ඒක තමයි මුලාව. ඔන්න බලන්න මුලාව. මේ මුලාව නිසා නේද එළියේ දේවල් වලට වටිනාකම් දුන්නේ ඔබතුමා. එළියේ සැප තියෙනවා මේ මේ මේ රූපේ සැප තියෙනවා මේ රූපේ දුක තියෙනවා මේ රූපේ සැපයි මේ රූපේ දුකයි මේක වටිනවා මේක නොවටිනවා මේක ලස්සනයි මේක ලස්සන නෑ අන්ත දෙකක් හැදුනා නේද ඔබතුමාට ඒ කියන්නේ අටලෝ දහමට අහු වුණා නේද? අටලෝ දහමට අහු වුණා. ලාභ අලාභ අය අන්න බලන්න. ලාභ අලාභ යස අයස ආන්න බලන්න. නින්දා ප්‍රශංසා සැප දුක කියලා මේ අටලෝ දහමේ කුඩේ අතුලට අහු වුණා නේද ඔබතුමා? නනාට ඇතුළට. එහෙනම් ලෝක එහෙනම් මේ ලෝකේ ස්වභාවයම දතාවයන් නේද? ඔය හැමතැනම දෙකක් නේද තියෙන්නේ. සැප දුක. ඔව්. ලාභ අලාභ. එහෙනම් දතාවය කියන්නේ මේ 31 ලෝක ධාතුවේම ස්වභාවය. එහෙනම් මේ 31 ලෝක ධාතුවට අපි අහු වෙලා ඉන්න තැනම ඒ කියන්නේ මේ ආයතන හයට අපි අහු වෙනවා කියන තැනම අපි නතු වෙලා තින්නේ අටලෝ දහමට නේද? ඔව්. ඒ කියන්නේ අටලෝ දහම කියන්නේ දතාවයටම නේද අපි අහු වෙලා තින්නේ. ඔව්. අන්න බල. එහෙනම් ඒක මේ ඒක මේ මේ ස්වභාවයේම ස්වභාවය. මේ 31 ධාතුවේ ස්වභාවය මොකද? දතාවේ. දවතාවේ. දිත්තේ අභ්‍යන්තර බාහිර දෙකයි. තේරුණානේ? ඒ බලන්න ඔක්කොම ටික එහෙම නේද? සුදු කළු. කළුව අඳුර කළුවර. හොඳ නරක. ඔක්කොම බලන්න උස මිටි. ආ ඔක්කොම සාපේක්ෂයක් නේ. හැබැයි මේ ඔක්කොම හිතේ හදපුවා. හරියට හරි. හරියට හරි. එහෙනම් බලන්න දැන් එහෙනම් ඔබතුමාට පේනව නේද සැප දුක කියන එකත් මේ හිතින් දාපු දෙකක් කියලා සංකල්පනා දෙකක් කියලා. හොඳ නරක කියන දෙකත් ඔතනින් නේද දැන් මේ. ඔව්. එහෙනම් බාහිරෙන් හම්බෙච්ච දෙයක් නෙමෙයිනේ අ- එහෙනම් බාහිර කිසිවක ওই කියන දේවල් තියෙනවද හොඳ නරක සැප දුක කියන ආ ඔබතුමා දැන් නිදහස් නේද එතන එහෙනම් නමුත් අපි මෙච්චර කාලයක් අපි දිව්වේ මේක බාහිරේ තියෙනවා කියලා හිතාගෙන නේද හිතාගෙන අරයා හොඳයි එයා නරකයි අපි ගැටුනේ ওই නිසා නේද හොඳ ඔව්, වෙනකොට අපි ඇලුන ඇලුනා ගැටෙන ඔය නිසා අපි හොඳ වෙනකොට නරක වෙනකොට ඇලුනා ගැටුණා. නරක වෙනකොට ගැටුණා ගැටුණා මේ දෙකටම හේතුව මුලාව නෙමෙයිද ඔව් කවුද මුලාවටපත් කරේ කවුද මුලාවටපත් කරේ? කවුද මුලාව? දෙනාද? කවුද ඒ පස් දෙනා මේ මුකුත් දන්නේ නැහැනේ. ඒ පස් දෙනා මුකුත් අවිද්‍යාව. හරි. හරි අපි අපි බලමු. දැන් ඔහුම අර රූපේ සැප තියෙනවා මේ රූපේ දුක තියෙනවා හිත හිත හිත හිත තමයි හිත තමයි හිත ගහමු ගේම දැනගෙන හිටියේ නෑ නේද අපි ඔව් ඔව් එහෙනම් හිත මායාව නේද ඔව් ඔව් ඔව් හිත ඔබ හිත ඔබ නෙවෙයි නේද? අන්න ඒ කියන්නේ හිත මාරය නේද එතකොට? හිත බලන්න ඔබ රැවට්ටුවා නේද මෙච්චර කාලයක්? හිත ගේමක් ගැහුවා නේද? එහෙනම් මේ හිතේ හිත රවට්ටනවා කියන තැනම මුලාව නේද? මෝහය තියෙන එතන නේද? ඒ මෝහයට අහුවෙච්ච තැන නේද සැප දුක කියලා දෙකක් පෙන්වුවේ මෙයා. ඒ කියන්නේ අපි වෙනකම් බාහිරයක් කියලා පෙන්නලා රවට්ටලා අපිව අමාරුවේ දැම්මා. හරියට හරි. එහෙනම් බලන්න මේ රැවටීම නිසාම හටගන්න දෙකක් නේද සැපයි දුකයි කියන දෙක. ඒ කියන්නේ එහෙනම් මේ රැවටීම කියන එක නොදන්නාකම නේද අවිද්‍යාව කියන්නේ. ඔව් ඔව්. එහෙනම් අවිද්‍යාව කියන මූල ධාතුවේ නේද රාග දේශ මොහ කියන තුන හටගන්නේ. දැන් ඔබතුමාට තේරුණාද? දන්නාකම දන්නාකම හින්දා තමයි රාග දේශ මොහ හටගන්නේ. හරියට. මගේ හිතින්ම හදාගත්ත දෙයකට මම්ම රාග දේශ මොහ හදාගෙන තියෙනවා මගේ හිතෙන්ම හදාගත්ත දෙයකට බාහිර කිසිම සම්බන්ධයක් නැතුව. ඒ කියන්නේ හිතේ හදාගත්ත චිත්ත රූපයකට නේද ඔබතුමා සැපයි කියලා හවු වෙලා තින්නේ දුකයි කියලා හවු වෙලා තින්නේ ඒක ගැන නොදැන්නාකමත් නේද මුලාව කියන්නේ. ඔව් <laughs> අන්න බලන්න. එහෙනම් මේ සිත ඔබ මුලාවටපත් කරලා තියෙනවානේ. අන්න දැන් ඔබ දැනගත්ත නේද මේ හිතේ ගේම? ඔව් ඔව් ඔව් අන්න දැක්කද වැඩේ. දැක්කද දැන් ඔබතුමාට තේරුණාද මේකේ මාර ඔය ඔතන තියෙන ප්‍රශ්නේ වෙන්නේ මේ අර දැන් අපිට ආයතන පහම එකතු වෙලා යනකොට අපි රැවටෙනවානේ දැන් ආයතන වෙන වෙනම අරන් බලද්දි හරි අර අපි හිතන්නකෝ අම්මා කියලා එතකොට දැන් අම්මා අම්මා කියන එක දකිනවා අම්මව අල්ලන්න පුළුවන් අර ආයතන ටික ගැට ගැහුනම අපි රැවටෙනවා මේ පිටින්මයි දකින්න කියලා. හැබැයි වෙන වෙනම අරන් බලපුවම අපි තේරුම් ගන්නවා මේ ආයතන වලින් දුන්න දෙයක් නෙමෙයි මේ මේ ආයතන වලට මෙයා වෙලා හිත තමයි මේක හදල දුන්න කියන හරියට දැහොට තේරම අපි මේ ලොකු ගැඹුරු ධර්ම කරුණුවලට යන්නතු අපිට මේ සරලෝ දැන් පේනවානද මේ කතන්දර එහෙනම් බලන්න දැන්ුවේ හිතේ හැදිච්චේක දැන් ඔබතුමාට දැන් මං හිතනවා මං කියනවා ඔබතුමාට දැන් යමක් දැන හිතන්න කියලා. ඒ කියන්නේ සත්ත්ව පුද්ගලයෝ ද්‍රව්‍ය වස්තු ගැන ඔබතුමාට හිතන්න කියලා කියනවා. දැන් ඔබතුමා හිතනවා. දැන් ඔබතුමා හිතන එක අපි උතන 10 දිනෙත් තීලා තියෙන වටේට. ඔබතුමාට හිතන්න කියලා. දැන් ඔබතුමා හිතන එක අර 10 දිනාට හම්බ වෙයිද? ඔබතුමා දැන් මෙහෙම දෙයක් කියනවා. අන්න අර රූප. දැන් ඒ කියන්නේ ඔබතුමා ඔබතුමාට දැන් හිතන තැන රූප ටිකක් නෙන්නේ. ඔබතුමා කෙනෙක් ගැන කෙනෙක් ගැන හිතුවොත් අන්න එතන ඔබතුමාට චිත්ත රූපයක් ලැබෙනවා. හරිනේ? ඊට පස්සේ ඔබතුමා කෑමක් ගැන හිතුවොත් රස රූපයක්ම වෙනවා. ඔබතුමා මේ ගඳ සුවඳක් ගැන හිතුවොත් අන්න ඒ ඒකට අනුරූප රූපයක්ම වෙනවා උතන. චිත්ත රූප ටිකක් හැදෙනවා. හරිද? වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා හයක් උතන හැදෙනවා හිත ඇතුලේ. ඔව්. ඕක දකින්න පුළුවන් උතන ඉන්න කාටවත්. කාටවත් දකින්න බෑ හිතේට යන්නේ නැහැ හරියට. දැන් ඔන්න ඔබ ඔබතුමා ඔබතුමයි ඔබතුමාගේ ඔෆිස් එකේ වැඩ කරන ඔක්කොම ටික අරගෙන ඒ කට්ටියට ඔබතුමාගේ වටේ ඉන්න කියලා ඔබතුමාවත් තියලා මම ඔබතුමා ඔතන ඔබතුමාට කියන ෆෝන් එක සවුන්ඩ් ඔක දාන්න කියලා සවුන්ඩ් එක. සවුන්ඩ් මේ ඇහෙන විදිහට දාන්න කියන හැමෝටම. අහන්න කියලා මම කියනවා අම්මා කියලා. දැන් ඔක්කොටම ඕකාරහා ඇවිල්ලා කනට සද්ද කනයි සද්දේ ගැට ගැහිලා කෙන කෙනාට හැදෙනව නේද අම්මා කියලා. ඔව්. දැන් මං දැන් ඔන්න ඒක හරහා මං කියනවා දැන් දැන් ඔබට හැදෙනවා ඔබට අම්මා කියලා සද්ද රූපයක් හැදෙනකොට ඔබතුමාට හැදෙනවා ඔබතුමා ඔබතුමාට මතක් වෙන්නේ කාවද ඒක? කාගේ රූපේ? ඔව් මගේ අම්මාවනේ. හරියට. මගේ ඔබතුමාට ඔබතුමාගේ අම්මගේ රූපේ එනවා. අර ඉන්න ඔක්කොටම අනික් කට්ටියට ඔබතුමාගේ රූප අම්මගේ රූපේ දෙන්නේ. නෑ ඒගොල්ලන්ගේ අම්මගේ රූපේ. එතකොට බලන්න මේ සද්දෙට මේ සද්දෙ තුලින් ආව එක සද්දයයි. ඒ සද්දෙට ආපු වචනේ නිර්මාණය වුණා ඔබතුමාට අම්මා කියලා. ඒ ඒ සද්දෙට දැන් කොයි රූපෙද අපි ගැට ගහන්න ඕනේ එතකොට බලනකොට. ඔබතුමාගේ අම්මගේ රූපේද අර කොයි කෙනාගේ රූපේද කියලා ගැට ගන්නවා. එහෙනම් ওই සද්ද තුල එක රූපයක්වත් තිබුණාද? නෑ එක රූපයක්වත් නෑ සද්ද තුල. ආ. එහෙනම් සද්දේ කියන තැන ඔය කියන එක රූපයක්වත් තියෙනවද? සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන. නෑ. කප් පණවන්න පුළුවන්ද මහත්තයා? දැන් ඔබතුමාට තේරෙනවද? පට්ට මුලාවක් නේද අපි මේ ඉන්නේ? ඒ කියන්නේ ඔය එක සත් ඔතනින් ආපු සද්දේ තුල ඔබේ අම්මගේ රූපේ නම් තිබුණේ ඔක්කොටම හම්බ වෙන්න උනේ ඒක නේද? ඒක තමයි හම්බ නමුත් ඒක දුන්නේ. නෑ නෑ එක එක්කෙනා හිතින් හදාගත්ත එක තමයි දකින්නේ. එහෙනම් බලන්න මේ සද්දේ තුල මේ මේ අන්න බලන්න අපි යොතන එක උදාහරණයක් ඔය සද්දේ තුල අපි හිතමු ඔබයි ඔබ ගෙදර ඉන්නවා දැන්. ඔබයි ඔබට සහෝදර සහෝදරි කී දෙනෙක් ඉන්නවද? මම තනියම. තනියම. ඔබ විතරයි. ඔබට ඔබ ඔබ විවාහකද? ඔව් විවාහකයි දරුවෙක් ඉන්නවා. හරි. එක දරුවා ඉන්නේ නේ. හරි. අපි හිතමුකෝ මෙන්න මෙහෙම ඔබගේ බිරිඳට කොහමද? එයාට ඉන්නවා අයියයි නංගි. අයියයි නංගි. නේද? හොඳයි. මොකද මට මේක කීප දෙනෙක් හිටියා නම් තමයි පහසු. හරි. හරි. අපි එහෙනම් අපි ගමුකෝ බිරිඳගේ අයියයි නංගි. හරි. දැන් ඔබතුමාටත් එනවා මේ බිරිඳටත් එනවා මේ අයියා ඔබතුමාටත් එනවා අයියා අපි අපි හිතමුකෝ ඒ විදියට හරිද නෑ uh, uh, ඊටත් වැඩිය හොඳ අපි මෙහෙම හිතමුකෝ හරි. දැන් හරි. ඔබතුමාට අපි හිතමු ඔබතුමාට හිටිය කියලා සහෝදර සහෝදරියෝ දෙන්නේ. ඔව්. හරිද? ඔබතුමාට ඉන්නවා සහෝදර සහෝදරියෝ දෙන්නේ. ඒ කියන්නේ එකම අම්මා එකම තාත්තට දව උපන්න සහෝදර සහෝදරියෝ දෙන්නේ. මේක එතකොට තමයි හොඳට ගලපෙන්නේ. ඔබතුමා දැනට මේ විදිහට උපකල්පනය කරන්නේ. හරිද? හරි. හරි. දැන් හිතන්න දැන් ඔබ තුන් දෙනාවක් තියලා මං කියනවා අම්මා කියලා. ඔව්. දැන් ඔබතුමාට මේ කන මේ සද්දේ ගිහිල්ලා කනට වැදුනා කන හරහා මනට ගියා මනෙන් හදාගත්ත අම්මා කියලා ඔබතුමාට චිත්‍ර රූපයක් ආවා අම්මා. මේක ටිකක් මේක ටිකක් සියුම් තැනක් සුරේත් හොඳට අල්ලගන්න. හරි. මේ මේ කියන්නේ අපි දෘෂ්ටියකට අහු වෙනම තැනක් තමයි මම මේ ඔබතුමාට ලියන්නේ. මේ රූපේ රූපේ හැම වෙලේම. ඒත් බලන්න ඔබේ සහෝදරයාටත් එයාටත් මේ සද්දේ උතනින් සද්ද තරංග ගිහිලා වැදුනා කනේ කනහරහා එයාට සද්දේ ගියා අන අම්මා කියන සද්ද රූපේ එයාට ගියේ තැන එයාටත් සද්දේ හරහා අම්මා කියන සද්දේ නිර්මාණය වුණත් තැන අන සද්ද ඒ හරහා චිත්‍ර රූපයක් නිර්මාණය වුණා අම්මා කියන සහෝදරිය ඔබගේ නංගි කියලා හිතන්නකො නංගිටත් ඕක වුණා ඔව් ඔව් ඒ දෙන අයියයි නංගි කියලා හිතන්න ඔබතුමා තමයි මැද හරි හරි දැන් බලන්න එකම සද්දෙට තුන් දිනාට අම්මා කියන චිත්‍ර රූප තුනක් හැදුනා සද්දේ හරහා සද්ද රූප තුනකුත් හැදුනා දැන් ඔය මම මේක ගත්තේ ටිකක් ටිකක් ටිකක් මේ ටිකක් හරි සියුම් තැනක් නිසා හොඳයි එතකොට බලන්න දැන් ඔබ ඔබලා තුන් දෙනාම එකම අම්මා තාත්තා කෙනෙක්ට දාව වෙලා ඉපදිච්ච දරුවෝ තුන් දෙනෙක් එතකොට අම්මා කිව්වහම එක අම්මයි හොඳ බලන්න නමුත් දැන් මම අහන ප්‍රශ්නයක් ඔබට ඉපදිච්ච චිත්ත ඔය තුල ඉපදිච්ච රූපෙමද අයියට ඉපදෙන්නේ අයියට හම්බ වෙච්ච රූපෙමද අක්කට නංගිට ඉපදෙන්නේ නෑ ඇයි එහෙම නොවෙන්නේ එහෙම නොවෙන්නේ එහෙම නොවෙන්නේ ඒගොල්ල මුලාවත රැවටිලා ගොඩනගාගත්ත තියෙන මම කියන එක වැරදි ඇති මේ මතකසටහන් ටිකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා දැන් මට තියෙනවා අම්මා කිව්වම මැවෙන කරුණු කාරණා ටිකක්. අම්මයි මායි අතර වෙච්ච ගොඩනැගිච්ච මතකසටහන් ටිකක්. එතකොට ඒක නෙමේ නංගිට ගොඩනැගිලා තියෙන්නේ අම්මත් එක්ක. අයියට ගොඩනැගිලා තියෙන්නේත් ඒක නෙමේ. ඒතර අපි තුන්දෙනාට තුන් විදිහක් තමයි අම්මා කිව්වම දැනෙන්නේ. සාදු සාදු සාදු. හරියටම හරි. ඕක තමයි උත්තරේ. හරිද? ඒ කියන්නේ ඔබට තියෙන ඇහැ කන නාසය දිවකය කියේ මන කියන ආයතන හය එයාට අයියටත් තියෙන එකමද? ඒකමයි. නෑ. ඔබට තියෙන ඇහැවද අයියට තියෙන්නේ? නෑ නෑ නෑ නෑ. ආ ඒක තමයි. මස්ස මස්ස එකයි හැබැයි ඒ තුන හදාගන්න සිත ගොඩනගිලා හදාගන්න දේවල් වෙනස්නේ. ආ පොඩ්ඩක් කියන. මස්ස එකමද? අන්න එක තමයි මම අහන්නේ. ඒකත් අන්න එතනක් දාලා. අපි ඔබතුමා ඔබතුමා දන්නවද ඇහැ පාස්වර්ඩ් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා? ඔව් ආ ඔව් ඒක වෙනස්නේ ඒකත් හරි ඔව් ඔව් දැන් ඔබතුමාට තේරුණාද එහෙනම් බලන්න අන්න බලන්න ඒක ඒක ගත්ත එක හොඳයි නේද දැන් ඔබතුමා එතන ඒ දුස්තියක් oh, කැඩෙනවා oh. නේද කැඩෙනවා කැඩෙනවා හරියට හරි අනිවාර්යයෙන් ආ එහෙනම් බලන්න කෝටි 800කට එක හැද තියෙන්නේ එකම හැද දීලා ආවදුවාට දැන් තේරුණාද ඒ හැඩ ආයුෂ ආයුෂ කොච්චරක් තියෙනවද අන්න මම තව තැනක් ගන්නම් ඔන්න බලන්න අපි හැ ඔපරේෂන් කළාම දාමසුරේන් ඔබතුමා මව්කුසේදී එළියට එනකොට තිබිච්ච හැද දැන් තියෙන්නේ. නෑ. එහෙනම් ඔබතුමාට එක හැක් තිබිලා තියෙනවද මහත්වෝ කවදාකවත්? ඔය ඇහි ස්වභාවය මොකද? ඔය ඇහි ස්වභාවයේ ෂණයක් ෂණයක් පාසා විපරිණාමය වෙනවා. අනිච්ච ස්වභාවය. එහෙනම් බලන්න ඔබට එක හැක් නැතුව ඔබගේ හැ මේ ලෝකෙ වෙන කාටවත් තියෙන්න පුළුවන්. ඔබ දැන් දැක්කද ඒකේ ගැඹුරුම තැන? එහෙනම් මේ ඇහි ස්වභාව මේ මේ සතර මහා ධාතු වල ස්වභාවය අවිනිබ්බෝගික ඒ කියන්නේ අවිනිබ්බෝග රූප කියනකොටම මේ අවිනිබ්බෝග රූප කලාපවල ස්වභාවය මොකද්ද අනිත්‍යයි. බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ ලෝකේ පවතින ධම්ම නියාමයක් තියෙනවා. මේ ධම්ම නියාමය තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ. හරිද? ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් එක නියාමයක්, එක නියමයක්. ධම්ම නියාමයක්. ඒ ධම්ම නියාමයේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක. එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක කියන තුනට අදාළව ඇතුළත්ව තමයි මේ සියල්ලම මේ ලෝකේ පවතින්නේ. එහෙනම් බලන්න සතර මහා ධාතු කියනකොටම මේ සුද්ධාෂ්ටක කියනකොටම අවිනිබ්බෝග රූපකලාප කියනකොටම ඒකේ ස්වභාවය මොකද? අනිච්ච ස්වභාවය. අනිච්ච ස්වභාවයක් කියන්නේ මොකද්ද? හැම මොහොතම විපරිණාමයටපත් වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එහෙනම් මේ ඇහැ හැදුනේ මොනවයින්ද? පටවියාපෝ තේජෝදාවේ වර්ණගන්ධ රසෝජා කියන මේ ස්වභාවය. මේ සුද්දාෂ්ටක වලින් මේ කය හැදුනේ මොකෙන්ද? මෙන්න මේ සුද්දාෂ්ටක වල එකතු වෙනවා. එහෙනම් මේ සුද්දාෂ්ටක වල ස්වභාවය මොකද? හැම මොහොතක්ම විපරිණාමයටපත් වෙනවා කියලා කියන්නේ චලනයක් තියෙන්නේ. කම්පනයක් තියෙන්නේ. අනවහන. හොඳට හොඳට බලන්න. එහෙනම් බලන්න මේ සුද්දාෂ්ටක වල ස්වභාවය මොකද? හැම මොහොතකම චලනයක් කියන්නේ වෙනස් වෙනවා. චලිතයක් කියන්නේ වෙනස් වෙනවා. කම්පනයක් කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. දැන් තේරුණා. එහෙනම් බලන්න මේ ෂණයට තියෙන හැ ඊගා ෂණයට තියෙනවා. නෑ නෑ. ඔබතුමාගා ඔබතුමාමයි එකයි යනවා. අපි සම්මතයෙන් යන්. ඔබතුමායි මායි යනවා ගඟක් ළඟට. අපි දෙන්න මේ ගඟ ළඟට යන්නේ පෝය දවසක. අපි දු වෙසක් පෝය දවසේ. හරිද? වෙසක් පෝය දවසේ හොඳට හඳ පායලා තියෙනවා. හඳ පායලා හඳේ ඡායාව වැටලා තියෙනවා ගඟට. ඔබතුමායි මායි ගඟ ළඟට ගිහිල්ලා මං කියනවා සුරේන් දැන් හොඳට ගඟ දිහා බලන්න කියලා කියනවා. ඔබතුමා බලනවා. මං අහන මං කියලා උසුරෙන් මොන ඕනක මට විස්තර කරන්න කියලා. ඔබතුමා මට විස්තර කරන්න පුළුවන්. මොනවද? මේ හඳට හඳේ ඡායාව ගඟට වැටලා තියෙනද? ඔබතුමා ඔන්න ඕකක් දකිනවා. හරිද? ඊට පස්සේ අපි දෙන්නා ඔන්න ඕක ගැන පොඩ්ඩක් කතා කරලා මේ මම ඔබතුමාට කියනවා සුරෙන් එකපාරක් ඇහැ වහන්න. සුරෙන් ඇහැ වහලා ඇහැ අරින්න කියනවා. ඔන්න ඔබතුමා ඇහැ වැහුවා ඇහැ ඇරියා. ඔව්. මං කියනවා තව පාරක් ඇහැ වහලා ඇහැ අරින්න කියලා. ඔබතුමා තව පාරක් ඇහැ වහලා ඇහැ අරින්න. ඊට පස්සේ මං කියනවා සුරෙන් දැන් දිගටම බලාගෙන ඉන්න කියලා. ඔව්. ඔන්න බලන්න කොටස් තුනයි. හරිද? ඔව්. පළවෙනි සැරේ ඇහැ වැහුවා ඇහැ ඇරියා. ආයි දෙවෙනි සැරේත් ඇහැ වැහුවා ඇහැ ඇරියා. තුන්වෙනි සැරේ ඉඳලා ඔබතුමා දිගටම බලන්න. ටිකක් කියලා ගිහලා මං කියනවා සුරින් මට ඔන්න ඔය ටික විස්තර කරන්න කියලා. මට ඔබ විස්තර කරන්න බලන්න. පළවෙනි පාර ඇහැ වහලා ඇහැ ඇරියම මම දකින්න එක නෙමෙයි දෙවෙනි පාර ඇහැ වහලා ඇහැ ඇරියම මම දකින්නේ. මොකද පොඩි හරි වෙනසක් තියෙනවා එකේ. මට අවධානය යොමු වෙන තැන මගේ හිත එතන උපදින තැන වෙනස් වෙන නිසා. දිගටම බලන් ඉන්නකොටත් ආයේ ඒක අර දෙකමත් නෙමෙයි තව එකක් ඒක. තව ටිකක් පැහැදිලි කරන්න. හරි. අපි අපි හිතමු දැන් ගඟ දිහා බලගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් අපි හිතමු අර අපි අර හඳට හඳේ හඳේ ඡායාව ගැන අපි බලන්නේ කියලා. අපි ඒක දිහා බලන්නේ. ඔව් ඒක තමයි. ඔව් දැන් ඒක. ඔව් එතන හඳ හඳ ඔව් හඳ වැටිලා තියෙනවා ගඟට. එතකොට ඒක නිකන් හරියට අපේ ඇහැට වැටෙන රූපය වගේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ හඳ කියන එක අපි ඒ කියන්නේ ඒක ධර්ම පැත්තෙන් කිව්වොත් ඉතින් කියන්න තියෙන්නේ මට මගේ ඇහෙට වැටෙන රූපත් ඔය ගඟට වැටිච්ච හඳ වගේ කියලා. හරියට හරි හරියට හරි. හරි. එතකොට අපි අත්දකින්නේ අර එළියේ තියෙන රූපේ නෙමෙයි අපේ ඇහැට වැටිච්ච ප්‍රතිබිම්බය තමයි අපි අත්දකින්නේ. අපි රැවටෙනවා හැබැයි අරක එළියේ තියෙනවා කියලා හැබැයි ඇත්තටම මේ ගඟට වැටිච්ච හඳ වගේ කොටස තමයි අපේ ඇහැ වැටිච්ච රූපය කියන එක. හරියට හරි. එතනින් තව ටිකක් එහාට යන්න. තව ටිකක් ගැඹුරට යන්න. තව ටිකක් ගැඹුරු කරන්න ඕක දැන්. හරි ඇහැ කියලා ගන්නකො ගඟ. වැටෙන රූපي තමයි හඳේ ඡායාව. හරි. දැන් ඊට පස්සේ ගඟේ ස්වභාවය හේතු නිසා ගඟේ ස්වභාවය මොකක්ද? ගඟ ගලනවා. ආ අන්න හරි. ගඟ ගලනවා. හරි. ඔතන තව ටිකක් විස්තර කරන්න. තව කෙනෙක්ට මේ ධර්මයේ තේරෙන්න සුරෙන් ඔක විස්තර කරන්න. ඔව්. ගඟ ගලනවා. හැබැයි එතකොට ඇත්තටම එකම රූපය එකම රූපය නෙමෙයි කියලා කියන්න පුළුවන් මොකද ඇහැ වෙනස් වෙනවනේ හරියට හරි එහෙනම් මේ පළවෙනි සැරේ දැකපු ඇහැද දෙවෙනි සැරේ නෑ අන්න ඔබතුමා ඔබේ පැත්ත දැක්කා අන්න බලන්න මේ ඇහැ නිරුද්ධ වුණා තව ඇහැක් ඉපදුණා නේ හරි නේද අන්න හරි දැන් ඔහොම යන්න ඊට පස්සේ ඊට පස්සේ හඳේ ඡායාව දිගටම එකක් තියෙනවා මුලින් ආපු නෑ මම මුලින් ආපු ආලෝක කිරණ නෙමෙයි දෙවෙනියට එන්නේ ආපහු හරියට අන්න දැන් ගලවන්න එතකොට මුලින් ආපු ආලෝක කිරණ මේ ළඟට එන්නේ. එහෙනම් ඒ හඳ ගැන කතා කරන්න පුළුවන්ද ආලෝක කිරණ? අන්න හරි. එහෙනම් දැන් ඔබතුමා දැක්කා ඇහැ ගඟට උපමා වුණාම ගඟ ගලන ස්වභාවයක නම් දැන් තියෙන ගඟ නෙවෙයිනේ දීගාව ස්වභාව. ඊගාවට. ඊළඟවත් මොකද තියෙන්නේ නැහැ. ඒ වතුර නෙවෙයිනේ. එහෙනම් ඒ ගඟ නෙවෙයිනේ. ගඟ වෙනස් වෙලා. ඒක නෙවෙයි. ගඟ වෙනස්. එහෙනම් ඔබ ගඟ වෙනස් වෙනවා දැක්කේ මොකද්ද? ඇහැ වෙනස් වෙනවා කියලා. ඇහැ වෙනස් වෙනවා. හඳ වෙනස් වෙනවා, ඡායාව වෙනස් වෙනවා කියලා දැක්කේ මොකද්ද? බාහිර රූපේ වෙනස් වෙනවා කියලා. එහෙනම් බලන්න දැන් මේක දැකපු කෙනා ඔතනින්ම ඕක නිරුද්ධ වෙනකොට නිරුද්ධයි නේද? සියල්ල නිරුද්ධයි නේද ඔතනින්? ඔය දකින්න කෙනා කියලා හිතන්නකෝ දැන් දැන් පහළ වෙන හිත. එයානි දකින්නේ ඕක. ඇහැ නෙවෙයිනේ. එහෙනම් මේ මොහොතේ හිත එතනින් ඉවරයි නේද? මේ ඇහැයි රූපේ ගැටෙනකොට ඉපදිච්ච හිත එතනින් ඉවරයි නේද? එතනින් ඉවරයි. එහෙනම් දැන් ආයිසරයක් අලුත් ඇහැක් අලුත් රූපයක් අලුත් හිතක් නේද? අලුත් හිතක්. හරි. එහෙනම් දැන් පෙර මතකයන් කියන එක ඉවරයි නේද? ඔව්. <laughs> මේ හිත දන්නවද ඉස්සල්ල හිත ගැන? ඔව් ඔව් ඔව් ඒක දන්නේ නෑනේ. එහෙනම් ඔබතුමා මුලින් හිටපු දෘෂ්ටිය දැන් ඉවරයි නේද උතනින්? එහෙනම් දැන් නේද ඉපදුනේ ওই හිත? ඔය ඉපදු ඔය හිත ඉපදුනේ පෙර තිබිලාද දැන්ද? දැන් ඉපදුනේ දැන්. මේ දැන් ඇහැ ගැටෙනකොට ඉපදිච්ච හිතනේ දැන් තියෙන්නේ. එහෙනම් පච්චුප්පන්න යෝ ධම්මා තත්ත තත්ත විපස්සති නෙමෙයිද සුරේ? එහෙනම් ඇහැ ඉපදෙන ධර්මයක්, රූපේ ඉපදෙන ධර්මයක්, චක්කු විඥානේ ඉපදෙන ධර්මයක්, චක්කු සම්පස්සේ ඉපදෙන ධර්මයක්, චක්කු සම්පස්සචා වේදනාව ඉපදෙන ධර්මයක් ස්වභාව කොට ඇත්තේ කියන ජාතිදම සූත්‍රයේ උතන හරි නේද? එහෙනම් ඇහැ තියනවාද ඉපදෙනවද? ඇහැ ඉපදෙනවා. හරියට හරි. දැන් ඔබතුමාට තේරෙනවා. කනත් ඔහොමයි නේද? දිවත් ඔහොමයි නේද? නහයත් ඔහොමයි නේද? මනත් ඔහොමයි නේද? එහෙනම් ওই තියෙන 30 පොළ විදර්ශනාව නේද? ඔබ අහලා ඇති. ওই <laughs> තියෙන 30 පොළ විදර්ශනාව. දැන් දැන් දැන් ඕක දකින්නකොට සුරෙන් දැන් දිගටම බලන් ඉන්නකෝ නේද දැන් මම. ඔව්. මට ඒක විස්තර කරන්න බලන්න දැන්. දැන් ඔබතුමා දිගටම බලන් ඉන්නවා. මේ දැන් මේ මොහොත කියලා හිතන්න. ඔබතුමා ගන්න විනාඩියක් විතර. ඔබතුමා දැන් වචන පැත්තක තියලා ඔබතුමා දැන් බලන් ඉන්න. ඔව් දැන් එතකොට <clears throat> එක දිගට ගඟ ගලාගෙන යනවා ඇහැ එක දිගට වෙනස් වෙනවා රූපයත් එක දිගටම වෙනස් වෙනවා ඔය ඔය ඔය ඔය ඔය හරි හරි කියන්න එතකොට ඔව් එතකොට අපිට එක දිගට පවතින රූපයක්වත් එක දිගට පවතින හැක්වත් හම්බෙන්නේ නැහැ එතකොට හිත එකදිකට පවතින හිතක් හම්බෙන්නෙත් නෑ ඔව් ඇහැ රූපය ඉදිරියෙන් හටගන්න හිතනේ හරි දැන් ඔය ඇහැ රූපය කොහොමද සම්බන්ධයක් නෑනේ දැන් එහෙනම් එකදිකට පවතින සිතක් හම්බෙන්නේ නෑ හරියට හරි දැන් ඔබතුමා පොඩ්ඩක් මතු කරා ඕක දැන් දකින්නකෝ වචනෙන් ගන්නෙ නේද ඕක දකින්නකෝ දැන් ඔතන වස්තුවක් අරගෙන දකින්නකෝ ප්‍රඥාවෙන් දකින්නකෝ බන්ස කියන්නේ මෙතන මංගා තියෙන මට ඉස්සරහ පේන තියෙන රූපයක් දිහා බලලා ඒක තේරුම් ගන්න කියලා නේද ඕනම එකක් ඔබට දැන් ඕක දැක්කොත් උතනින් ඔබට අර හඳේ උපමා වුණත් කවන්න මේ වෙලාවේ හොඳට ඇස් දෙක තියාගෙන මානසිකාරය කරොත් ඔව් අන්න එක් කරන්නකෝ දැන් දැන් ඔබතුමා හොඳට ඕක මානසිකාරය කරන්න යෝනිසෝ මානසිකාරය හිතින් නෙමෙයි මම මේ කියන්නේ හිතින් විඤ්ඤාණය ඉන්නේ මේ දකින්න කියන්නේ ඔබතුමා නම් දකින්න කියන්නේ ප්‍රඥාවයි ප්‍රඥාවෙන් දැන් දකින්න බලන්න පුළුවන් නම් ඔන්න ඕක කියන්නේ අපේ ඇහැත්ක දිගටම වෙනස් වෙන දෙයක් ඔය ඔක්කොම ඔය ඔය ඔක්කොම තාම විඥානය ඔය ඔක්කොම විඥානය වචනය ඔය ඔක්කොම වචන ඔය ඔක්කොම වචන මං කියන්නේ ඕක නෙමෙයි ඔන්න උතන අත්දැකීමක් තියෙනවා නේද ඔන්න ඔය අත්දැකීම් පුළුවන් නම් ගන්නකෝ බලන්න උත්සාහයක් දාලා ඔබතුමා ගත්ත විග්‍රහය හරියි දැන් ඕක දකින්නයි තියෙන්නේ. දැනගත්ත දැක ගන්න පුළුවන්. මං කියන්න වැඩක්. ඔව්. ඔබතුමාට ඔය ළඟ තියෙනවද වතුර ටැප් එක? වතුර ටැප් එකක් තියෙනවා. අරින්න. හිමීට අරින්න. ඇරලා ඔබ වතුර වැටෙන එක දිහා වතුර වැටෙන අතරමඟ බලන් ඉන්නකො. ඒ වතුර වැටෙන තැන බලන් ඉන්නකො. එක දිගට. ගංගා ගලනවා කියලා හිතන්නකො දැන් ඔය. හරිද? ආ අන්න රයිට්. ඔබතුමා දැන් බලන්න. හිත කියන්නේ මේ වගේ තමයි. මොකක්ද ඔතන බලන්න ඔබතුමා හොඳට වතුර වැටෙනවනේ පොළොවට. ඔතන වැටෙන තැන අන්න එතන වතුර වැටෙනවා. ඒක දිගට දිගට වැටෙන බව දැනෙන්නේ කොහාටද? ඇහැ රූප චක්කු විඤ්ඤාණ ওই දිගට දිගට සකස් වෙවි සකස් වෙවි සකස් වෙවි හිත හට ගන්නවා. හරිනේ? බලන්න වැටෙන වැටෙන වතුර බිඳුවක් පාසාම ඔතන ඔතන බිඳින බිඳින මොහොතක් පාසාම හිත බිඳිනවා. ඔබ දකින්නේ වතුර වැටෙනවද හිත බිඳිනවා කතන්දරේ? හිත බිඳිනවනේ. එහෙනම් බලන්න දැන් මෙත් ඔන්න ඔතනට පොඩ්ඩක් යෝනිසෝමනසිකාරය කරන්න දැන්. දැන් ඔබ එළියෙන් නෙමෙයි දකින්න ඕනේ ඇතුලෙන් දකින්න ඕනේ. එන බලන්න ඔබ වතුරිනුත් නිදහස් වෙනවා. ඔය ඔක්කොගෙම නිදහස් වෙලා ඔබ දකින්න වෙන කතන්දරයක් උඩ. හැදෙන්නේ හිත කියන්නේ මේ වගේ එක දිගට තියෙන එකට මේ බිඳි බිඳි බිඳි බිඳි යන දෙයක් කියලා. තව පොඩක් අත්දැකීමෙන් ගත්තොත් තව දැක්කොත් තව තාම දැක්කේ නැහැ. මං කිව්වද ඒ. ඔබතුමා දැක්කොත් දැක්කමයි. ඔබතුමා තව ටිකක් බලන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි. හරි මං තව ටික විස්තර කරන්න. ඔක වහලා දාන්න. කමන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න උතනදී ලොකු ගැටු ගැට ලොකු ගැටයක් තියෙන්නේ. දැන් ඔයා අර විස්තර කරපු ටික ඔක්කොම හරි. ඔයාගේ දැක්ම හරි. ඔව්. දැක්ම හරියටම හරි. ඒ කියන්නේ මේ පැත්තේ ඇහත් වෙනස් වෙනවා, එහා පැත්තේ රූපෙත් වෙනස් වෙනවා. ගඟ ගලනවා කියන තැනදී ඇහ ගඟට සමාන කරගත්තාම උපමාවට වැටලා තියෙන රූපේ තමයි වැටෙන ආලෝක කිරණ, එහෙම නැත්නම් වැටෙන ප්‍රතිබිම්බ ඇහැට. එහෙනම් මේ මොහොතේ තියෙන ඇහැ නෙමෙයි ඊගාම. එහෙනම් ඇහැ රූප ගැටෙනකොට මොකද්ද වෙන්නේ? චක්කු විඤ්ඤාණය හටගන්නවා. හටගන්නවා. අර පෙනීමාව එතනින්ම නිරුද්ධ වුණා. ඒ ඒ ඒ නිරුද්ධ වෙනකොට සියල්ලම නිරුද්ධ නැද්ද? ඔයා මම කියලා දකින මම කියලා ඔතන කෙනෙක් කියන්නේ ඒකත් නිරුද්ධ නැද්ද? සියල්ලම ඉවරයිනේ. හ්ම්. එහෙනම් ලෝකෙම නිරුද්ධයි නේද? ලෝකේ හටගත්ත ලෝකේ නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා. අන්න ලෝක නිරෝධී නේද දකින්නේ. ඔව්. ඒ ලෝකේ කියන්නේ ওই මොහොතට හටගන්න දෙන්නේ. එහෙනම් ලෝකේ හටගත්ත ලෝක නිරෝධය වුණා. ලෝකේ නිරුද්ධ වුණා. හරිනේ? ඔව්. හොඳට හොඳට බලන්න. හොඳට බලන්න. ඊගාව මොහොතට ඒ හැත් නෙමෙයි ඒ රූපයක් නෙමෙයි. හොඳට බලන්න ඒ හිතක් නෙමෙයි. ඔව්. ඒ හිතක් නෙමෙයි. එතකොට බලන්න ඔව්. දැන් මේක ගැන දැන් ඉපදෙන්නේ. දැන් ඔබ මව්කුසින් ඉපදිච්ච වෙලාවේ ලෝකේ දැක්කද? නෑ. එහෙනම් දැන් ඉපදෙන කෙනෙක් දැන් ඉපදෙන විදිහට ගත්තොත් දැක්කොත් ඔබ මේ හිත දැන් ඉපදිච්ච එකක් එයා දන්නවද මොකක්වත් ගැන? නෑ නෑ. නෑ බලන්නකො දැන් තව ටිකක් සියුම් සියුම් දකින්න. ඊට පස්සේ බලන්න එහෙනම් මේ දැන් මොකක්වත් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනේ කිසි දෙයක් ගැන කතා කරන්න. මේ මේ ඉපදෙන එකේදී අර කුණු කොටම ඉවරයි නේද? ඒ කුණු කොටින්ම නිදහස් නේද? ඔව් අන්න එහෙනම් බලන්න අලුතෙන්ම දැන් ඉපදෙනවා දැන් නැති වෙනවා. එහෙනම් බලන්න ඊගාව මොහොතේදී දිගටම බලන් ඉන්නකෝ නේද? ඔව්. එතකොට බලන්නකො මොකද්ද කියලා. මොහොතට අවදියනේ. ඔය තියෙන්නේ. හොඳට බලන්න. එතන එතන බිදි බිදි යනවා කියන එක විඥානය. ඔව්. ඒක නෙවෙයි අවබෝධය. අවබෝධය තියෙන්නේ ඊටත් එහායි. ඔව්. ඒ කියන්නේ තාම අසීය තාම සීයාවේ නැහැ. සිහිය පිහිටුවොත් අත්දැකීමක්. අසීය තියෙන තැන දැනීම දැන ගැනීම. දැනගන්නේ විඥානයේ. අවබෝධය ප්‍රඥාවේ. තේරුණාද වෙනස? ඔව්. තේරුණාද? තේරුණා. හරි හරි හරි හරිම සියුම් තැනක් උතන. හරිම සියුම් තැන. හරි මම දැන් ඔබතුමාට තව ප්‍රැක්ටිකල් එකක් දෙන්න. ඔන්න ඔතනින් ඔබතුමාට ওই ගැටි තව ටිකක් ලියා ගන්න. සුරෙන් අද හද වෙලාවක් තිබුණොත් ගඟක් ඔය වගේ ගලන තැනකට යන්න. ගිහිල්ලා බලන් ඉන්න. වක්කඩක් උණක් කම නැහැ. කුඹුරක් තියනවා කොහොනේ ඉස්සරහා. තියෙනවා තියෙනවා. ගෙදර මාළු ටැංකියක් තියනවාද? නෑ කිතර මාළු ටැංකියක් නෑ කුඹුර නම් තියෙනවා කුඹුර මැද්දෙන් වෙලක් මේ ඇලක් ගලාගෙන එනවා පොඩ්ඩක් ගිහලා බලන් ඉන්නකෝ හරි පොඩ්ඩක් ගිහලා බලන් ඉන්නකෝ ඔව් ඔයාට ඕනනම් පුළුවන් ඒකට ඕනනම් මොකක හරි ප්‍රතිබිම්බයක් මේ මේ මේ වතුරට තියාගන්න ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් තියලා තියන්නකෝ ප්‍රතිබිම්බයක් වැටෙන්නේ හරි ඒකට වැටලත් ඇතින එතන මොනමන හරි තනකොළ තියෙන වැටිලා තියෙනවා ඔව් ඔන්න දිහා බලන් ඉන්නකෝ ඔය කියන කතන්දරේ ටිකක් කියලා බලන් ඉන්නකෝ අද ප්‍රායෝගිකව කරලා බලන්නකෝ අද නිදහස් වෙලා යන්නකෝ තේරුණාද ඔව් ආයිකෝ ඒ කියන්නේ දැනගත්ත දේ දැක ගන්නකෝ ඔයාට ඔක්කොම ටික තියෙනවනේ අනේ මට මට තේරෙන්නේ ඔයා ඉන්නේ ඔයාට හරියටම ස්වභාව දහම හරියටම දෙන්න ඕන ටික දීලා තියෙනවා වට පිටයි මට ඇහෙනවා මෙතන. මට දැනෙනවා ඒක. තේරුණා? ඔයාට ඔයා ඉන්නේ නියම ස්වභාව ධර්මයේ ආශ්චර්යයක්ම තැනක ඉන්නේ උතන. කොතන හරි. මම දන්නේ මට ඒක ඒ කියන්නේ ඔයාට ඒ ඒ එතෙන්දී ඕක අත්විඳින්නම තැනක් හම් වෙලා තියෙනවා. කොහේ හරි. මම දන්නේ ඔයා ඉන්නේ කොහෙද කියලා. ඔව් ඔව් මම ඇත්තටම ඉන්න තැන පිටිපස්සේ තියෙන කපුරක් වටපිටාවේ ගස් තියෙනවා ගොඩක්. මේ ඇත්තටම ස්වභාව ධර්මයත් එක්ක බොහොම ළඟ තැනක තමයි ඉන්නේ. මට ඒ ගේ තියෙන වෙලක් පිටිපස්සේ. මට හරිම පිටිපස්සේ තියෙනවා. ඔත් ඉතින් ඔතනම තියෙන ඔයාට අවශ්‍ය කරන පණිවිඩය. දැන් බලන්න ඔය ඔය ඔය ඔය ඔය ස්වභාව ධර්මයේ අසිරියත් අසිරිය නේද ඔය ඔයා ලඟ වෙන්නේ ටික ටික. ඔය ඔය ඔය ඔය ඔය අවබෝධය තුල ලඟ වෙන්නේ ඔන්න උතන්ට. බලන්නකෝ. තේරුණාද? ඔය ලඟ වෙන්නේ උතන්ට. අපි තව උදාහරණයක් ගමු. හරි. එතකොට එහෙනම් මොකද අපි මේ සිත ගැනනේ දැන් කතා කරන්නේ. එහෙනම් දැන් මම අර අක්කගේ අයියාගේ උදාහරණ ටික අරගත්ත තැන මට පෙන්වන්න ඕන උනේ ওই ගඟේ උපමාවත් එක්ක දැන් අර අපි ඇහැ ඇහැ ගැන ගත්තනේ අපි ගත්තේ ඇහැ පෙන්වන්නේ මම එහෙනම් සුරේන්ට පේනව නේද ඇහැ එක ක්ෂණයක්වත් පවතින්නේ නැති බව ඔව් එහෙනම් අපිට පේනවා කියන තැන ඉන්නේ ඇහෙන් නෙමෙයි හේතු තුනකින් ඒ හේතු තුන තමයි ඇහැ තිබුණාට වැඩක් තියනවද රූප ගැටෙන්නේ නැත්තම් නෑ ඇහැ රූප ආලෝක අන්න හරි ඇහැ රූප චක්කු විඥානය කියලා තැන එනවනේ ඒ කියනකොට ආලෝකය උතන තියෙනවා හරිද? එන්න බලන්න. ඇහැ රූප චක්කු විඥාන කියන තුන කියන්නේ හේතු තුනක් නේද? ඇහැ රූප චක්කු විඥාන. එහෙනම් හේතු තුනක් නිසා නේද පෙනීම කියන එක තියෙන්නේ. ওই තුන එකතු වෙච්ච තැන තමයි පෙනීම. පෙනීම තියෙන්නේ. දැන් ඔබතුමාව මැරිච්ච කෙනාගේ හිත නැහැ. හිත අයින් වෙච්ච තැන. ඒ මොහොතේ ඇහැ ඇරියට යාට හම්බ වෙන්නේ නැත්තේ ඇයි? අන්න අර පෙනීම කියන ස්වභාවය තුල ඔන්න ඔන්න ඔක හිත නැහැ. එහෙනම් ඔබතුමාට දැන් ඔබ නිර්වින්දනය කරපු වෙලාවක ඔබට ඔය පේනවද ඔය කියන දේවල්? නෑ අන්න ඒ කියන්නේ මොකක්ද ඒ අයින් උනේ හිත අයින් කරේ. එන බං හිත ආපු තැන තමයි ඇහැ රූප චක්කු විඥානය කියනකොට අන්න බලන්න මේ තුනේ එකතුවට තමයි පේනවා කියන ස්වභාවය. හැබැයි දෙයක් කියලා තාම හම්බ වෙලා නැහැ. ඔය තියෙන්නේ පේනවා කියන දැන. කන සද්ද සෝත විඥානය කියන තැන තමයි ඇහෙනවා කියන ස්වභාවය. ඇහෙනවා. අන්න බලන්න. දිව රස දිව විඥානය කියන තැන තමයි දැනෙනවා කියන ස්වභාවය. රස දැනෙනවා කියන. ඊට පස්සේ නහය ගඳ සුවඳ ගහන විඥානය කියන තැන තමයි අන්න ගඳ සුවඳක් දැනෙන ස්වභාවය. අන්න එහෙනම් කය පොට්ටබ්බ කය විඥානය කියන තැන තමයි කයට දැනෙන ස්වභාවය. හරිනේ? ඔන්න බලන්න. එහෙනම් ওই හේතු තුනක් නිසානේ ඔක හටගන්නේ. ඔව්. එහෙනම් ඔය කියන්නේ මොනවා සලආයතන. ඔව්. ආන්න. සලායතන ලෝකෝ ලෝකෝ. එහෙනම් ඕක හරහා නේද මනට ගැටෙන්නේ අපි. මනට යන්නේ. අන්න බලන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණේ තිංගා සංගති පස්ස කියනකොට ඔයාට තියෙන රාග දේශ මොහ යෙදිලා මෙන්න මේක මන ආයතනෙට මන මන ආයතනෙට ආරම්මණයක් ස්පර්ශ වෙනවා. සද්දයක් වෙන්න පුළුවන්, සද්ද ආරම්මණයක් වෙන්න පුළුවන්, රූප ආරම්මණයක් වෙන්න පුළුවන්, ගඳ ආරම්මණයක් වෙන්න පුළුවන්, රස ආරම්මණයක් වෙන්න පුළුවන්, පොට්ටබ්බ ආරම්මණයක් වෙන්න පුළුවන්. අන්න බලන්න ධම්ම ආරම්මණයක් වෙන්න පුළුවන්. ආරම්මණයක් හිතට යන්නේ. අන්න ඒකට තමයි වේදනා සංඥා සංකාර ඇති වෙන්නේ. කොහෙද ඇති වෙන්නේ? හිත තුළ, මනස තුළ, හිත තුළ. අන්න බලන්න. එහෙනම් නාම රූප සකස් වෙනවා. අන්න බලන්න. ඇහැ රූප චක්කු විඥානයේ කිනෝට රූපේ සකස් වෙනවා. හරිනේ? අන්න රූප ආරම්මණයක් සකස් වුණා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන සංකාර කිනෝට නාමය සකස් වුණා. අන්න නාම රූප සකස් වුණා විඥානයේ අන්නේ නාම රූපේ දැන ගැනීම තමයි විඥානය කියන්නේ. ඔව්. ආ එහෙනම් ওই විදිහට තමයි අම්මා තාත්තා ඔක්කොම ටික කනහරා සද්ද ඇති වුණා, හිතහරා මේ ඇහැරා රූප ඇති වුණා. ඔව්. ওই විදිහට ආයතන හයම ගැට ගැහුණා. අන්න ලෝකේ හටගත්තා. එහෙනම් බලන්න දැන් ඔන්න ඔතනදී මට ඔබට පෙන්වන්න ඕන වුණා මුලින්ම එහෙනම් ඔබට තියෙන ඇහැ මේ ලෝකේ වෙන කාටවත් තියෙනවද? ඔබට තියෙන නෑ. ඇහැ කාටවත් නැහැ. එහෙනම් බලන්න ඔබේ ආයතන හය ඔබට පමණයි. එන අයියාගේ ආයතන හය අයියා කෙනෙක් ඉන්නවනේ අයියාගේ ආයතන හය එයාට පමණයි. ඒ ආයතන වල ආයුෂ කොච්චරද? ෂණයයි. ෂණයක්වත් පනවන. අන්න එකක් දැක්කද ඔබ? ඔව් අන්න දැක්කද? දැන් ඔබට පේනව නේද මේකේ තියෙන ගැඹුර? ඔබ නොදොට්ටුපු ගැඹුරක් දැන් ඔබට පේනව නේද? ඒ කියන්නේ ඔබටවත් තිබිලා තියෙනවද දෙපාරක් එක හැ? නෑ. ඔව් අන්න බලන්න. එහෙනම් දෙපාරක් එක හිතක් තිබිලා තියෙනවා. නැහැ. එන එක ගඟකට දෙපාරක් බහින්න බෑ කිව්ව කතන්දරේ දැක්කද ඔබ? ඔව් ඔව්. අන්න දැක්ක නේද? <laughs> එහෙනම් එක ගඟක් දකින්න පුළුවන්ද අපිට? බෑ එක ගඟක් දකින්න බෑ. තේරුණාද? අන්න බලන්න. එතනම දෘෂ්ටියකට අහු වෙලා තියෙන්නේ. එහෙනම් මේ අපේ ඔක්කොම තියෙන පැනවීම ඔක්කොම දැන් බලන්නකො අපි තව උදාහරණයක් අර බලමු කොස් පොලොස් පොලොස් කොස් වරකා මේක අහලා ඇති ඔබ ඔව් අහලා තියෙනවා අහලා නැහැ. අහලා නැහැ. හොඳයි. ඔන්න උතනින් මම තව එකක් පෙන්වන්නම්. මොකද මේ ඔබතුමාට මම තව ටිකක් මේ ඔබතුමාට හරියටම මම කැමති නෑ මම මේ ෆවුන්ඩේෂන් එක හරියටම දාලා දෙන්න හදන්නේ. ඔව් ඔව්. ආයේ ඔබතුමා කොහෙවත් ඉර වෙන්නේ නැහැ කාගේවත් සක්ක ගල් වල. තේරුණා? ඔය කාගේ සක්ක ගහන්න ඕන වෙන්නේ නැහැ. මෙතනින්ම ඔබතුමාට ලියා ගන්න පුළුවන්. හොඳට බලන්න. පොලොස් කියලා කියනකොට අපි එක කාලයක්ම පෙන්නනවා නේද මේ තියෙන්නේ පොලොස් කියලා. ඔව්. ආ මේ පොලොස්. පොලොස් කියන්නේ පරාසයක් නේද? පරාසයකට දාපු නමක් නේද පොලොස් කියන්නේ. ඒ කියන්නේ ගහෙන් මුලින්ම මොකක්ද ආයේ පුංචි මලක් ආවා. කොස් මලක් නේද? ඒක කොහොමද උනේ? ඒකත් ෂනේ පෙර තිබුණාද කොස් මලක්? නෑ නෑ. එහෙනම් පෙර නොතිබීම හේතු සමුදායකින් එක මොහොතකදී චූටි අංකුරයක්. ඊට පස්සේ චුට්ටක් ලොකු වුණා. ඒක කොහොමද උනේ? ෂණයක් ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙලා නේද? ඔව්. අර ගඟ ගලනවා වගේ නේද? අන්න උපමාව ගන්න. අන්න හරි. ඒ කියන්නේ මෙතන මේ මලක් හැදෙනවා කියන තැනම තියෙන යට තියෙන ධර්මතාවය මොකද්ද? විපරිණාමය නේද? විපරිණාමය. අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවය නේද? අනිච්ච ධර්මතාවය නේද තියෙන්නේ? අන්න බලන්න. එහෙනම් මලක් කියලා එක තැනක් ඔබට පෙන්වන්න පුළුවන්ද නවත්තලා මෙන්න මේකයි මල කියලා. ඒ හැම තැනකම තියෙන්නේ ඔබේ රූපය කියලා ඔබට එක තැනක් නවත්තලා පෙන්වන්න පුළුවන්ද මෙයයි මම කියලා. දැන් ඉන්න කෙනයි මම කියලා. නෑ නෑ එහෙනම් අවුරුදු 40ක් වයසට ගිය සුරේන් මහත්තයා කොහෙද ඉන්නේ දැන්? එහෙම කෙනෙක් ඔතන පනවන්න පුළුවන්ද? එක්කෙනෙක් ඉන්නවද ඔතන? එක රූපයක් ඔබට වෙන්න නූලද මෙන්න මේ මම කියලා. දැන් තේරෙනවද වැරද්ද? මේනම් මෙච්චර කාලයක් ඔබතුමාගේ මේ වයසට එක නමක් දාලා තියෙනව නේද සුරේන් කියලා. ඔව්. එන ඒක යට තියෙන ධර්මතාවය මොකද? අනිච්ච ධර්මතාවයේ නේ තියෙන්නේ. අනිච්ච ධර්මතාවයේ දැක්කද? දැක්කද වැඩි. එහෙනම් මේ පැනවීම වැරදි නේද? ඔව්. ඔතන එක්කෙනෙක් ඉඳලා තියනවාද? අන්න බලන්නකෝ වැඩි දැක්කද එහෙනම් මේ ලෝකය කියන තැනම බොරුවක් නේද එහෙනම් බලන්න කොස් එහෙනම් මලක් කියන එකක්වත් අපිට පනවන්න පුළුවන්ද ෂණයක් ෂණයක් පාසා විපරිණාමයක් වෙන්නේ නේ අපි ඒකට දාලා තිනවා අවදියම් පොහොට්ටුවක් පිපෙනවා අන මල මල පර වෙනවා නේද ඔය ඔක්කොම මොනවාද විපරිණාම ධර්ම ටිකක් නේ තියෙන්නේ ඔව් ඒවට නම් ටිකක් පටලවලා නේ තියෙන්නේ පරාසයකට එන බලන්න ඔය මල තව ටිකක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා මොකද්ද උනේ? විපරිණාමයටපත් වෙනකොට යම් ඊට වැඩිය වෙනස් ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවය. මෙන්න මේ අන්‍ය ස්වභාවයේ එක පරාසයක් අපි ගත්තා පොලොස් කියලා. පොලොස් කියලා එකක්. නමුත් යට තියෙන ධර්මතාවය මොකද්ද? විපරිණාම ධර්මතාවය. පරිණාමය. අන්‍ය ස්වභාවයකටපත් වෙන ධර්මතාවය. අනිච්ච අනිත්‍ය ධර්මතාවය. එතකොට බලන්න එතනින් එහාට අපි තව පැනවීමක් කරා කොස් කියලා. ඔව්. දැන් බලන්න මලේ තිබිච්ච ස්වභාවය නෙමේ පොළොස්වල මුල් දැන් තියෙන ස්වභාවය. තව මොහොතකින් තව ස්වභාවය. බලන්න ඒකේ සතර මහා ධාතුන්ගේ විපරිණාමයක් නේද තියෙන්නේ. පොළොස් කියන දැන. ඔව්. සුද්දාෂ්ටක වල චලනයක් නේද තියෙන්නේ. හරි. ඔතන මේ දකින්න. අන්න බලන්න. ඊට පස්සේ ඔහොම ඔහොම ඉස්සරහට යනකොට ඔබතුමා දකින්න කොස් කියන තැනත් තව ස්වභාවයක්. ඒකත් එක මොහොතක් නතර කරලා පෙන්වන්න පුළුවන්ද මේ කොස් කියලා? දැන් බලන්න පොළොස් වල තිබිච්ච ඝන ස්වභාවයවත් ගොරෝසු ස්වභාවයවත් නිමේ කොස් කියන දැනට එනකොට තියෙන පොළොස් කියන ස්වභාවය නෙමෙයි. ඊට වැඩිය වෙනස් ස්වභාවයේ වර්ණ අන්න බලන්න පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ස්වභාවයන් හැම තිස්සෙම විපරිණාමයට පත් වෙවි පත් වෙවි පත් වෙවි පත් වෙවි යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා එක එක ස්වභාවයකදී අපි ආයේ කියනවා වරක කියලා. ඔව් ඔව් ඔව් අන එතනත් පටවියාපෝ තේජෝ වායු වර්ණගන්ධ රස ඕජා කියන ස්වභාවයේ විපරිණාමයට පත් වෙවි පත් වෙවි යා හරිනේ දැන් අපි හිතමුකෝ ඔබතුමා ওই චිත්‍රය දැක බුලි නම්ම බලාගෙන හිටපු කෙනෙක් කියලා ඔබතුමා ඕක වීඩියෝ එකක් හයි කළා ඔය වීඩියෝ ඕක කෙලින්ම කැමරාවක් හයි කළා ඔබතුමා දිගටම වීඩියෝ කරගෙන ගියා කියලා හිතමුකෝ හරිද ඔබතුමා මේ සිග්නල් මත සිග්නල් මදි වුණාද මට ඔබතුමාට නේ දැන් හරි දැන් හරි හොඳයි දැන් බලන්න ඔබතුමා ඕක දිගටම බලන් හිටියා කියලා හිතන්නකෝ අර ගඟ දිහා බලන් ඉන්නවා වගේ. ඔව් ඔව් දැන් ඔව්. ඔබතුමාට ওই ටික හම්බ වෙන්නේ බාහිරින්ද ඇතුළෙන්ද? දැන් උපමාව ගලපන්න. දැන් ඔබතුමාට ওই කතන්දරේ බාහිර කතන්දරයක් අපි අරගත්තා. ඇත්තටම ඔබතුමා පොළොස් ඕක කතන්දරේ. දකින්නේ කොහෙන්ද? දැන් ඔබතුමාට ওই කොහෙන්ද කතන්දරේ දකින්න කියන්නේ පුළුවන්? කොහෙද තියෙන්නේ? ওই කතන්දරේ චිත්‍රය දැන් කොහෙද දුවන්නේ? හිතෙන්නේ ආන්න බලන්න ඔබතුමා එහෙනම් ඔය ඔය මොහොතක් මොහොතක් මොහොතක් පාසා ඔය වෙන සිද්ධිය කියලා දකින්නේ මොහොතක් මොහොතක් පාසා ඔබතුමාගේ සිතේ නිරෝධය නේද ඔව් ඔව් ඔබතුමා පොලොස් වලට දාලා පොලොස් කොස් කොරකවලට දාලා බලපු එක ඇත්තටම හිත තමයි ඒ විදිහට වෙනස් වෙනස් වෙ යන්නේ හරියට හරි ඊට හරි ඔබතුමා එක දිගට බලාගින්නවා කියනවා. එහෙනම් ඔබතුමා දකින්නේ අර ගගේ කතන්දරයම නේද මෙතන? ඇහැ වෙනස් වෙනවා, රූපය වෙනස් වෙනවා, හිත වෙනස් වෙනවා. ඇහැ වෙනස් වෙනවා, රූපය වෙනස් වෙනවා, හිත වෙනස් වෙනවා. අන්න බලන්න මේ මොහොතේ තියෙනක නෙමෙයි ඊගා මොහොතට. මේ මොහොතේ තියෙනක නෙමෙයි මේ ඊගා මොහොතට. එහෙනම් ඔබතුමා දකින්නේ මොකද? ওই හිතේ Nirodhe නෙමෙයිද? ඒතුපතුමා ඕක දකින්නකොට ඔබේතුමාගේ පැත් එහෙනම් ඕක බලන්නේ තමන්ගේ පැත් තමන් තමන් තුලින් නේද? එහෙනම් ওই උපමාව ඔබතුමා ගලප ගන්න ඕනේ නේද ඇතුළට? එහෙනම් අරිය පරිශ්‍රණය කරන්න කිව්වේ එළියෙන්ද ඇතුළෙන්ද? ඇතුළේ. එහෙනම් බලන්න ඕක උපයෝගී කරගෙන උතුමා දැන් ඔබතුමා දකින්න ඕනේ එළියේ කොස්පොලොස් නිරෝධයේද දකින්න ඕනේ හිතේ නිරෝධයේද? හිතේ නිරෝධය. හරියට හරි. එහෙනම් ඔබතුමාට දකින්න තියෙන හිතේ නිරෝධ හිතේ හිත ගැන විතරනේ. එහෙනම් ඔබතුමාට කොස් කියලා මේ වෙලාවේ ආවේ සිතුවිල්ලක්නේ. පොලොස් කියලා එනම් ඒ පොලොස්වල නිරෝධය නේද ඔබතුමා මේ වෙලාවේ හිතේ නිරෝධය හිතේ නිරෝධය නේද දකින්නේ ඔතනින් ඔබතුමා ඔන්න ගලප ගන්නද ඔව් ඔව් එහෙනම් ඔන්න බලන්න කොස් කියලා පැනේ පොලොස් කියලා පැනෙන්නේ කොහෙන්ද ඇහෙන්ද හිතෙන්ද හිතෙන් එහෙනම් හිතින් පැනෙවුවා කියන තැනම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන් නේද හිත හට ගන්නවා කියලා හට ගන්නවා. ඒ හටගත්ත තැන හටගත්තේ මොකද්ද? පොළොස් නේද? ඔව්. අන්න බලන්න. පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඔබතුමා දැන් දකින්නේ පංච උපාදානස්කන්ධයේ Nirodhe නේද? මේ දැන් දකින්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම නේද දකින්නේ දැන් ඔය. ඒ කියන්නේ ඔබතුමා මොකක් පනව ගත්තත් පැන වුණත් උතන්ට අම්මා කියලා තාත්තා කියලා පුටුවක් කියලා මොකක්ද හටගත්තේ හිතක් නේද? හිතක්. ඊ හිතක් හටගත්ත තැන හිත හටගන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා නේද? ඔව්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් නේද හටගෙන තියෙන්නේ. ඔව්. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ. ආ ඒ කියන්නේ ඔබතුමා දැන් අපි ඉස්සල්ලත් කතා කරේ. ඔන්න බලන්න මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහෙද? හිත තුල. නමුත් අපිට පෙන්න්නේ එළිය කියලා නේද? ඔව් ඔව්. එතකොට රැවටිලා නැද්ද? ඔව් රැවටිලා. එතකොට රැවටීම සැපද දුකද? දුකක්. එහෙනම් මේ හිතේ හට ගැනීමම දුකක් නේද? ඒරත් හිත කියන්නේ දුකක් තමයි. ඒ කියන්නේ හිත හටගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් හටගත්තේ. ඔව්. එහෙනම් පංච උපාදානස්කන්ධයේ දුක්ඛ නේද දැන්? ඊට පස්සේ බලන්න ඔය ඔය හිතේ ස්වභාවය මොකද අනිච්ච ස්වභාවයක් නේද තියෙන්නේ විපරිණාමයේ වෙන ස්වභාවයක් නේද ඔව් ඔව් අන්න බලන්න එහෙනම් බලන්න හිතේ ස්වභාවයම අනිත්‍යයි එහෙනම් හිතේ අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් දුකයි නේද දැන් ඔව් ඔය හිතේ හටගත්තේ ඔබතුමාට ඔය කොස් කපන්න පුළුවන්ද ඔය කොස් ඔය වරක අපි දෙන්නට දැන් කන්න පුළුවන්ද කපලා බෑනේ ඒක හරියට ඉරේලිය වැටෙනවා කොස් ගහට ආ කොස් ගහට වැටිලා කොස් ගහේ හෙවණැල්ල වැටෙනවා පොළොවට ඔව් දැන් ওই කොස් ගහේ පොළොවට වැටලා තියෙන හෙවණැල්ලේ අපි දෙන්න කොස් කඩන්න ගියොත් එහෙම කොහොමද? බෑනේ <laughs> කවදාකවත් පුළුවන්ද? දැන් ওই කොස් ගහෙන් ලී ටිකක් කිරා ගන්න ගියොත් කොහොමද? පුළුවන්ද? බෑනේ එහෙනම් ඔය හිතේ හැදිච්ච රූපෙත් ඔය වගේ නෙමෙයි. අම්මා කියන රූපෙත් පුටුව කියන රූපෙත් ඔය හිතේ හැදෙන පුටුව ඉඳ ගන්න පුළුවන්. දැන් තේරුණාද වැඩි? එහෙනම් <laughs> එහෙනම් ඕක ඕක ඕකට කිසිම වටිනාකමක් තියනවද දැන්? ඔය හේව නැල්ලට. ඇත්තටම අපි කරන්න ගිහිල්ලා තියෙන්නේ මේ හෙවණැල්ලේ පොස් කඩන්න ගිහිල්ලා තමයි තියෙන්නේ නේද බලන් ගියාම. සාදු සාදු සාදු ඔබට පුතාට ඔබ තේරුණා නම් මට මේ කතාව ඉතින් අතර කරන්න පුළුවන්. අපි කරලා තින්නේ ඕක නේද? මෙච්චර කල්. මෙච්චර කල් ජීවිතය කරලා තින්නේ හෙවන ඇල්ල කොස්කහේ කොස්කලන්ට ගිහිල්ලා. හරිය නේද? අපි මෙච්චර කල් කරලා තින්නේ ඔය හිතේ හැදිච්ච ගඟේ නාපු එක නේද? හරි නේද? ඔව් ඔව්. දැන් ඔබතුමාට තේරෙනවා. එහෙනම් ඒකේ ස්වභාවය මොකද? අසාරයි නේද? සාරයක් තියනවද නෑ නෑ එන අසාර කට්ටේන අනත්තා කිව්වේ මොකද්ද අනිත් අනත්ත ස්වභාවයටනේ එහෙනම් ඔබතුම මම කියලා හම්බ වෙලා තියෙන චිත්ත රූපයත් ඔහොම නෙමෙයිද දැන් මම කියලා ඔබතුමාට හම්බ වෙලා තියෙන්නේ හිතන බවක් නේද මගේ කය කියලා හම්බ වෙලා තියෙන්නේ හිතන බවක් නේද ඔව් ඔන්න හොඳට බලන්න අපි ආයි ඔන්න උතන්ට දැන් එමු. හොඳට හොඳට බලන්න. හොඳේ. දැන් බලන්න. ආ දැන් ආ. ඔබතුමාට මං කියනවා හිට ගන්න කියලා. ඔව් හිට ගන්නකො. ඔව් හරි ඉඳ ගන්නකො. හරි එහාට යන්නකො. හරි මෙහාට එන්නකො. හරි හරි. දැන් ওই ටික ඔබතුමා කරා. දැන් ඔය ඔය මස් ගොඩ දන්නවද ওই ටික ගැන? ඉඳගත්තා හිටගත්තා එහාට ගියා මෙහාට ගියා කියලා. නෑ නෑ කවුද ওই ටික දන්නේ? හිත තමයි දන්නේ. ඒ කියන්නේ මස් ගොඩ කොහෙවත් ගිහිලා තියනවද මෙච්චර? අපි මස් ගොඩ කියන එක අපි ගමු කය කිය. ඔය කය කොහෙවත් ගිහිලා තියනවද මෙච්චර කාලයක්? නෑ කොහෙවත් ගිහිල්ලා නෑ. <laughs> මාර වැඩක් නේ. කය කොහෙවත්. කය කොහෙවත් ගිහිල්ලා. මාර හිත නේද ගිහිල්ලා තියෙන්නේ. හිත තමයි ගිහිල්ලා තියෙන්නේ. පාර වැඩිනේ දැන් වෙන්නේ. ඔබතුමාට තේරෙනවද? හරි රසවත් නේද? බොරින් නෑ නේද මේක? ඔව් ඒක තමයි. අපෝනයක් පොඩ්ඩක්වත් නෑ වලන්න දැන් මේ අපි දකින්නේ කාය කතාවද මම දකින්නේ මගේ කතාවනේ ඔබ දකින්නේ ඔබේ කතාවනේ දැන් මේක දකින්නේ ඔබ තුලින් නේද ඔබ දකින්නේ මේක දැන් මේ යන්නේ මේක ඇත්ත කතාව නේද ඔබතුමා දකින්නේ මේ එහෙනම් ඔය නොදන්නා කම නේද අවිද්‍යාව එහෙනම් ඔබතුමා මේ එහෙනම් බලන්න මෙච්චර කාලයක් වැටිලා හිටපු රැවටීම නොදන්නාකම තමයි අවිද්‍යාව එන බලන්න ඒක දැනගත්ත තැන ඔබතුමා ඕක ඉන්නවද කවදක්ක? <laughs> ඔන්න බලන්නකෝ දැන්. හරිද? දැන් බලන්න එහෙනම් ඔය ඔය මස්කුඩ දන්නවද ඔතන ඉන්න බව? නෑ. ඔය මස්කුඩ දන්නවද මම කය කියලා? නෑ ඒ දන්නේ නෑ. ආ දැන් ඔබට පුළුවන් ද ඇහෙන් ඔතන කයක් පනවන්න. කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන් ඔතන කයක් පනව ගන්න පුළුවන්. බෑ ඒවයින් බෑ හිතෙන් තමයි පනවන්න පුළුවන් අන්න හරි එතකොට හිතෙන් පනවන කය කොහෙද තියෙන්නේ ඔන්න දැන් තමයි තැන හිතේම තමයි තියෙන්නේ එහෙනම් ඔබතුමාට උතන හිතින් අන්න බලන්න එහෙනම් ඔය මගේ කය කියන දැන් ඔය එහෙනම් ඔය දැන් හිතන තැන කොහෙද තියෙන්නේ ඔබතුමා දැන් මේලා හිතනවනේ ওই විදියට දැන් මේ හිත හට ගන්නවනේ ওই හිත දැන් කොහෙද හටගෙන තියෙන්නේ ඔතන තියෙන කයකද වෙනත් කයකද කොහෙද දැන් ওই හිත හටගෙන තියෙන්නේ මේ වෙලාවේ කොහෙද හටගත්ත කියලා කියන්න බෑ හේතු නිසා හටගත්ත නේද සාදු සාදු සාදු හරියටම හරි දැන් හේතු වලට නේද දැන් හිත හටගත්තා මිසක් තැනකද පිහිටලා තියෙන්නේ තැන පිහිටගෙන නෑ උපත එහෙනම් ඔබතුමා දැන් කයෙන් නිදහස් නේද මේ වෙලාවේ හොඳට ප්‍රඥාවෙන් බලන්න ඔබතුමා කයෙන් නිදහස් නේද හොඳට බලන්න හොඳට බලන්න ඔය හිත මේ වෙලාවේ ඔතන කයකවත් වෙනත් කයකවත් කොහෙද පිහිටලා තියෙන්නේ ඔය හිත මේ වෙලාවේ ඔබතුමාට හිත කය කියලා හම්බ වෙලා තියෙන සිතුවිල්ලක් නම් හිත තී කය තියෙන හිතේම නම් මේ වෙලාවේ ඔබතුමන් මේලා උතන කයක් පනවන්න පුළුවන්. බෑ බෑ පනවන්න බෑ. අන්න අනිත් බාහිර රූප වගේම තමයි අනිත් බාහිර රූප වගේම තමයි මේ කයත්. හරියට හරි. එහෙනම් බලන්න කය කියලා හිතන බවක් නේ තියෙන්නේ. ඔව්. අන්න ඔන්න බලන්න. එහෙනම් මෙච්චර කල් ඔය හිත මේ කය සැපයි. මේ මගේ කය කියලා පට්ට රැවටීමක් නේද කරලා තියෙන්නේ. ඕක නිසා නේද අපි මේ ලෝකයක් අල්ලන් දිව්වේ. ගෙවල් හදන්න ඕනේ, අරක මේක කරන්න ඕනේ කියන තැන. ඔක්කොම ටික බලන්නකෝ දැන්. හොඳට අරගෙන. මේ කය සැපයි, කයට සැප දෙන්න ඕනේ කියලා ගිය තැන. කයේ ඇත්තම ස්වභාවය මොකද්ද? දුකක් නේද? දැන් ඇත්තටම දැන් ওই මුලාව කියන්නේ සැපද දුකද? මුලාව කියන්නේ දුකක් නේ. රැවටීම කියන්නේ දුකක්. ඇත්තම ස්වභාවයේ දුකක් තියෙන තැනක තමයි අපිට සැපක් කියලා මෙයා පෙන්වන්නේ. හරි අපි හිතමුකෝ උතන කයක් තියෙනවා කියලා. දැන් ওই කය හොයන්න ගියොත් හිතින් ඔබතුමාට පුළුවන් ද මේ වෙලාවේ කයක් පනව ගන්න. හිතට එළියට යන්න වෙනව නේද? ওই වැඩේ කරන්න. හිතට එළියට හිතට එළියට යන්න පුළුවන්. හිතට එළියට යන්න බෑ අන්න මං ඉස්සල්ලත් පෙන්වුවා නේද ඔබ හිතන එක වෙන කාටවත් පේනවා නම් පේන්නේ එහෙනම් ඒක නෑ. බාහිරේ තියෙනවනේ. එතකොට අනිත් අයටත් ඒක පේනවනේ. මගේ උපමාවෙන් පෙන්වුවේ ඔව්, ඒක. මම පෙන්වන්න ගියේ අර මම පෙන්වුවේ අම්මා කියන එක ඔබට හැදෙන එකම නම් ඔබට හැදි ඔබට පේන එකම නම් අම්මා අනිත ඔක්කොටමත් ඒකම පේන්න ඕනේ නේද ඒ රූපෙම එන ඔබට මේ ලෝකේ පෞද්ගලිකයි නේද අර හැමෝටමත් ලෝකේ පෞද්ගලිකයි නේද ඒ ඒ පණිවිඩය තමයි මට ඔබතුමාට එතනින් දෙන්න ඕන උනේ එහෙනම් බලන්න ඔය හිතේ හැදෙන ඔබේ ලෝකේ කාටද දකින්න පුළුවන් කාටද දකින්න බෑ දකින්න පුළුවන් නම් ඒක එළියේ තියනවා නේද එතකොට හැමෝටම දකින්න පුළුවන් නේද ඔව් ඔව් ඔව් අන්න දැක්කද ඔබතුමා ප්‍රඥාවන්ත නිසා ඔබතුමාට මේක ගන්න පුළුවන් දේසි ලොකු උපමා ඕනේ එහෙනම් බලන්න දැන් මං හිතන දේ ඔබතුමාට දකින්න පුළුවන් බෑ දැන් ඔබතුමා රූපයක් මවාගෙන ඉන්නවා නේද මම කියලා ඔව් ඔව් ඒ රූපේ ඇත්තක්ද දැන් බලන් යනකොට ඔබතුමා දැක්කේ ඒ රූපේ ඇත්තක් නෙමෙයි අන්න දැක්කද අන්න දැක්කද එතකොට බලන්න ඔබතුමා මං කියලා මවන් ඉන්න රූපේ තව කෙනෙක්ට දකින්න පුළුවන්ද දකින්න බෑ ඒක දකින්න බෑ එහෙනම් බලන්න ඔබතුමා දැන් ඔබතුමාගේ කය කියලා හිතන් ඉන්න එක ඔබතුමා දැන් බලන්න නම් හිත එළියට යන්න ඕනේ. එතකොට හිතට එළියට යන්න පුළුවන් තව දක්වා. බෑ හිත පිට යන්න බෑ. හිතට එළියට යන්න. එහෙනම් දැන් මම ඔබතුමාට කියනවා හිත එළියට දාලා හිතින්න හිතන්න නේ මං කියන්නේ. මෙච්චර කාලයක් කය කියලා හිතන් ඉන්න එක දිහා බලන්න කියලා. ඔබතුමා බලන්න. ඒ කියන්නේ ඔබට මම කියනවා හිතින් ඔබේ කය දකින්න කියලා. ඒක දකින්න බෑනේ. ඔබතුමා උත්සාහයක් කරන්න ඔතන පොඩි ඔතන අත්දැකීමක් තියෙනවා. ඔතන තියෙන අවබෝධය. ඔබතුමා බලන්න. මොකද ඔබතුමා ඔබතුමාගෙම ලිහින්න ඕනේ. මම බැලුවොතින් හිත එළියට දාලා එතකොට මම මෙච්චර කල් හිතේ හදාගෙන එකතු කරලා තියාගෙන ඉන්න කෙන්නේ බලන්නේ. ඒ ඒ කියන්නේ ඒකත් හිතන බවක් නේ. දැන් හිත හටගන්නේ. ඔය දැන් හටගත්ත හිත එළියට දාලා දැන් බලන්නකෝ. <laughs> හිත හටගන්නේ අතීතේවත් නෙමෙයි අනාගතේවත් නෙමෙයි වර්තමාන මොහොතේ. දැන් එන ඒ දැන් හටගත්ත හිත එළියට දාලා ඔතනින් බලන්න ඔබේ කය දිහා හොයන්න ඔක්කය ඒක කරන්න බැහැ වගේ මට දැනෙන්නේ එතන අත්දැකීම ගන්නකෝ හිතන්න නෙමෙයි කරන්න කියලා කියන්නේ ඒ අත්දැකීම ගන්න ඔබ ඒ අත්දැකීම ඔබට අවශ්‍යයි හිතන සිතුවිලියන එක තමා වෙන්න එතකොට ඒකයි වැඩේ ඒ කියන්නේ නෑ ඔබ දැම් ඔබට දෙන්න මෙන්න මේ වගේ දෙයක් දැන් අපි හිතමු ඔබ නොදන්නම දෙයක් ගැන හරිද මගේ ලංකාවේ තියෙන ගෙදර ඔබට යන්න පුළුවන් මේ වෙලාවේ එහි වෙන දේවල් ගැන කියන්න පුළුවන් බෑ බෑ බෑ බලන්න උත්සාහ වෙන කතිය ඔබතුමාගේ රූපේවත් ඔබතුමා රූපවත්මට හරියට මවාගන්න බෑනති පුළුවන්නම් ඔබතුමාගේ දැන් ඔබතුමාට මෙතැට ගැන ඔබතුමාගේ හිත සකස්සලානෑ එකන ඇහැ සකස්සලානෑන කන දිව නාය කය කියන ටික මෙතට ඔබතුමා පුළුවන්න ඔබතුමාගේ හිත මංකැන හිතන්න නෙමේ හිත ඒවලා මෙන මේ මං ඇඳන් ඉන්න මොන වගේ මං ෂර්ටයක් ඇඳන් ඉන්නවාද මොන වගේ එකක්ද මං ඉන්න තැන පොඩ්ඩක් ගැන විස්තර පොඩ්ඩක් කියන්න බෑ කරන්න බෑ යවන්න බෑ ඔය තාම හිත හොඳයි ඔන්න බලන්න. ඔබතුමා ඔන්න ඔතන පොඩි උත්සාහයක් කරන්න. ඔතන තියෙන අත්දැකීම. ඔතන තියෙන පොඩි ඥානයක්. ලොකු ඥානයක්. ඔබතුමා දැන් ගන්න බලන්න තප්පර ගානක් අරගෙන. මං කියන්නේ හිතන්න නෙමෙයි හිත එවන්න කියලා. හොඳයි? හරියටම කියන්න ඕනේ. නැතුව මෙයාට මුකුත්ම කරගන්න බෑ ඉතින්. අන්න ඒ කියන්නේ මෙතන ගැන හිතක් පහළ වුණා. නෑ හිතක් පහළ වුණේ නෑ. ඒ කියන්නේ නාම රූප සකස් වුණේ නෑ නේද? නාම රූප සකස් වුණේ නෑ. ඒ කියන්නේ මේ වෙලාවේ මෙතන ගැන හිතක් පහළ නොවිච්ච අත්දැකීමක් ආව නේද ඔබතුමාට? මුකුත්ම ගන්න බැරි අත්දැකීම. එහෙනම් දැන් ඔය අත්දැකීම දෙයක් ගන්න බෑ. අන්න අන්න හරි. ඒ කියන්නේ දැන් ඔය අත්දැකීම දාලා බලන්න ওই විදිහටම හිත යවලා බලන්න ඔබේ කයට. කය දිහා බලන්න. ඔය අත්දැකීමම දාන්නකෝ. මෙතනට ගත්ත අත්දැකීමම උතන්ට දාලා බලන්න. එතන මට වෙනසක් හිතෙනවා ඒ කියන්නේ දැන් මට ඇහෙන් දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්ව උදාහරණෙදී මට ඇහැ ඔතනට ඇහැක් සකස් වෙන්න ඇති නිසාමට දැන් හිතත් එක් ඇහැ සකස් වෙන්න ඇති නිසා ඒ පහ සකස් වුන් නැති නිසා එතකොට ඔතන අත්දැකීම ගන්න බෑ හිස් ගතියක් තිබුණා. ඒකේ මොකද ගත්ත ඥානය පොඩකින් නේ. එතෙන් දිගත ඥානෙ මොකද්ද? අන්න ඒක මම කිව්වේ නෑ. මම තද්ද නැතුව තිබ්බා ඔබතුමාට පොඩක් අමාරුයි වැටෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි ආයෙ එන්නේ මතුවෙලා. ඔව්. අන්න බලන්න. ඒකෙන් මෙතන ගැන ඔබතුමාට යන්න. ඔව්. හිතට පිටට යන්නත් බෑ හිතට අර පහ නැතුව හට ගන්නත් බෑ. අන්න හරි. ඒ කියන්නේ හිතට පිටට යන්න බෑනේ. ඒක ඒ ඒ ඥානය ආවනේ දූතනි. ඔව් ඔව් හිතට පිටට යන්න බෑ. අන්න හරි. ඒ ඒක තමයි ඥානය. එහෙනම් ඒක ආයි ආයි ඒක ෂුවර්ද නැද්ද? ඒක ෂුවර් ඒක ෂුවර් ඒක ෂුවර් එහෙනම් ඒ වගේ ඔව් ඒක ඔව් ඒ වගේ හිතට හට ගන්න බෑ අර පහ නැතුව අන්න ඒ කියන්නේ හරි දැන් ඔතනදී දැන් ඔබතුමාට දැන් ඔතනින් ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් අපිට ওই පහෙන් ගන්න බෑ කියලා අපි ගත්තා නේද ඉස්සල්ලා පෙන්නුවා ගත්තා නේද? ඒ පහට කවදාවත් බාහිරයක් හම්බ වෙලා නැහැ කියලා. එහෙනම් ඒ පහ අයින් කරන්න පුළුවන් නේද? එහෙනම් ඒ පහ දැනුත් අයින් කරන්න. අන්න අයින් කරා. දැන් එහෙනම් හිත විතරයි හිතනි කියන්නේ කයක් තියනවා කියන්නේ. අර පහ නෙමෙයිනේ. එහෙනම් මේ අත්දැකීමත් එක්ක ඔතනට දාන්න බලන්න ඔබතුමා. ඔබතුමාට ඇහැ වහ ගන්න පුළුවන්. <laughs> ඔක්කෝ කරගන්න ඕන ඔව් දැන් ඇත්තටම අපිට මේ පහෙන් හම්බුන්නේ නැහනේ පහ කියලාත් කරේ හිතීමක් පන්නේ හිතීමනේ එහෙනම් දැන් හිතන කියන්නේ කයත් තියෙන කියලා එහෙනම් හිතෙන් පෙන්නන කය දිහා බලන්නකෝ පුතේ මේ අත්දැකීම උතන්ට දාන්නකෝ මෙතනට ගත්ත අත්දැකීම දැන් මොකද්ද තියෙන්නේ මහා ශුන්‍යතාවය කිසි දෙයක් හම්බෙන්නේ අර ඒ වෙලාවේ මුකුත් හිතා ගන්න බැරුව ගියා වගේ ඉස්සරහක් හිතා ගන්න බෑ සාදු සාදු අන්න අසංකතය නේද ඔය තියෙන්නේ අන්න බලන්න අසංකතය තුල තමයි සංකතයක් එන්නේ නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා අන්න බලන්න. දැන් ඔබතුමාට තේරුණාද? එහෙනම් බලන්න ඔන්න සිහිය ආපු තැන. ඔබතුමාට දැන් ඔය තියෙන සිහිය. ඔබතුමා අසිහියෙන් ඉන්නකොට නේද අර වචන වලින් අරම මේවා කිව්වේ. ඔක්කොම ගොඩක්. ඔව් ඔව්. ඔතනට ආපු තැන ඔබතුමාට එකක්ක් කතා කරන්න පුළුවන්ද? බෑ බෑ. අන්න බලන්න අන්ත දෙකෙන්ම නිදහස් නේද? ඇත්ත නැත ඔය එකක්වත් ඔබතුමාට දැන් කතා කරන්න පුළුවන්ද? ඔතන. හැබැයි මේ ඔව් කවදාවත් මේ වගේ අත්දැකීමක් මට ලැබිලා නැහැ. මේ අද දැන් මේ දැන් දැනුණු ඒක දැනිලා නෑ ඒක මට තේරුණා මට තේරුණා කොටින්ම ඔබතුමා ගාවට ඊට ඔබතුමා ගාවට තියෙන කිසිම දෙයක්ට හිස් භාවයක් මිසක් අත්දැකීමක් ගන්නම බෑ. ඒක මට දාලා බලපුවම තේරෙනවා එතනත් ආයේ අර පහ කියන එක අයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒ පහ කියලා කරන්න තෙතීමක්මයි. ඒ පහ අයින් කරාම අපව හිතින් කිසිම දෙයක් මෙතන කිසිම දෙයක් කතා කරන්න පුළුවන් තැනක් ඉතුරු වෙලා නැහැ. එන බලන්න දැන් ඒ පිළිබඳව හිතක් පහළුන්නේ ඔතන බාහිර කයක් ගැන. බාහිර කයක් ඉස්සලා පනව ගන්නත් බැරි ගතසි සකස් වෙලාද දැන්. අන්න බලන්න. බාහිර කයක් ඒක මට පොඩ්ඩක් එහුණා. ඒ කියන්නේ සිග්නල් කඩෝ. ඔව් දැන් බාහිර කයක් ඔතන පනවන්න බෑනේ. ඔව්. ඒක බලන්න එතන පැන හිතක් පහළ වෙන්නෙත් නැහැ මේ වෙලාවේ. හරිද? ඒ කියන්නේ එහෙනම් බලන්න එකැනේ හිතේ හටගත් හිතක් ගැන හිත පහලුනේ බාහිරකයක් ගැන හිත ඔබට දකින්න බැරි වුණා නේ එහෙනම් ඒ ගැන හිතක් පහලුන්නේ නැහැ නේද මෙන්න කය කියලා අන්න ඒකනේ ඔබ දැක්කේ ඒ කියන්නේ ගතසිය සකස්ුන්නේ නැහැ නේද ඒ කියන්නේ විසංකාරං ගතං චිත්තං නේද? තණ්හානංකය මජ්ජගාදී කියලා නේද දැන් ඔය දැක්කේ. ඔන්න බලන්නකො. අන්න දැක්කද ගතිසි සකස්ුන්නේ නැහැ නේද කියලා. අන්න දැක්කද ඔතන. ඒ කියන්නේ සසර වසනාතුරාවටම ඔය ස්වභාවය තමයි ඇත්තම ස්වභාවය. නමුත් අපි අහු වෙනවා නේද මේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා. එහෙනම් දැන් ඔබතුමාට පෙවුනද මේ හිතේ හටගන්න ලෝකේ මූලම ධාතුව මොකද? අවිද්‍යාව නේද? එහෙනම් ඔය හිතේ හටගන්න ලෝකය කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලායතන අන්න සලායතන හටගත්ත තැනින් නේද ඔය අම්මා කියලා ඔන්න හටගත්තේ ඇහැ රූප චක්කු විඥානේ තිංගං සංගති පස්සේ වේදනා සංඥා සංකාර විඥාන අම්මා. ඇහැ රූප චක්කු විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන තාත්තා. කන සද්ද සෝත විඥාන මේ තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන අම්මා. ওই විදිහට නේද හටගෙන තියෙන්නේ. සලායතන හටගත්ත තැන නේද ලෝකය හටගෙන තියෙන්නේ. ඔබතුමා මේ දැන් දැක්කේ සලායතන නිරෝධය නේද ඔබ ඇහෙන් මිදුණා රූපෙන් මිදුණා විඥාණයෙන් මිදුණා නේද මේ වෙලාවේ ඔබ 31 ලෝක ධාතීම මිදුණා නේද? ඒ කියන්නේ ඔබ ආවේ ප්‍රඥාව ඒ වෙලාවේ කිසි දෙයක් කතා කරන්න දෙයක් කිසි දෙයක් කතා කරන්න දෙයක් හිතා ගන්න දෙයක් බැරුව ගියා. ඒ කියන්නේ ඔබතුමා අවබෝධය තුලට නේද ආවේ මේ මොහොතේ. ප්‍රඥාව ආපු තැන නේද ඒ තියෙන්නේ. සිහිය ආපු තැන නේද? අසිහිය කියන්නේම විඥානය. සිහිය කියන්නේම ප්‍රඥාව. ඒ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට අයිති කොටස. අන්න ඔබ 31 ලෝක ධාතීම මොහොතකට විදිච්ච තැනක් නේද මේ මොහොත. අන්න එතන අනිත්‍ය ධර්මතාවය පවතිනවාද? අන්න එතන තමයි නিত্য සුඛ අත්ත කියන දැන තියෙන්නේ. අන්න එතන තමයි පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ඒ කිසිව පණවන්න බැරි තැන. නාම රූප පැනවෙන්නේ නැති තැන, විඥානේ නොපැනවෙන තැන. මොකද්ද එතන කිව්වේ? කේවට සූත්‍රයේ පෙන්නේ ඔන්න ඕක. තේරුණාද? දැන් බලන්න ඔබ ඔතන ඔබ ඔතන පණව ගන්න බැරි වුණා නේද? ඔව් ඔව්. ඔබ ඔතන නැත්තම් අතන ඉන්නවද? ඔබ මෙතන නැත්තම් අතන ඉන්නවද? ඒ කියන්නේ මෙලෝ නැත්තම් පරලෝව ඉන්නවද එතකොට? අතරමැද ඉන්නවද? බාහිර කිවි ඕක නේද? බාහිය ඔබ මෙතනත් නැහැ අතනත් නැහැ ඔබ පරලෝ ඔබ කොතනත් නැහැ කියන. ඔබ කොත ඔබ එතනින් මෙතනින් හැමතැනින්ම නිදහස් කියන. ඔබ සියලු දුකින් නිදහස් කියන. ඔබ දැක්කද දැන්? සංසාත් <laughs> සාත් මට හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔබතුමාට ඔන්න උතනදී පේනව නේද? එහෙනම් අන්න බලන්න ආයිසරයක් ඇහැ රූප චක්කු විඥානයේ තිංගං සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව අන්න බලන්න සහජාත පුනර්භව කියලා දෙආකාරයකට කර්ම රැස් වෙනවා මේක දැක්කේ නැති වුණාම භවපච්චය ජාති අන්න බලන්න මොකද්ද ජාති වෙන්නේ අම්මා මොකක්ද ඉපදුනේ අම්මා නේද අන්න බලන්න මොකද්ද ස්වභාවය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයක් තමයි අම්මා කියලා ඉපදුනේ. අන්න බලන්න දුක්ඛ ස්කන්ධයක් තමයි අම්මා කියලා ඉපදුනේ. බලන්න අම්මා කියලා ඉපදුනේ රූප වේදනා සංඥා සංකාර විඥානය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. මොකද්ද ස්වභාවය? දුකක් නේද තියෙන කෙරවලේ. අන්න ඔබතුමා දැන් දැක්කද ධර්මයට ගලපලා මේක. එහෙනම් දැන් ඔබතුමා දැක්කද අම්මා ඉපදුනේ කොහෙන්ද? අම්මා ඉපදුනේ අවිද්‍යාව පටිච්ච සමුප්පන්න ඉපදිච්ච ධර්මයක් නේද අම්මා කියන්නේ. හේතු නිසා හටගත් එකක් නේද? අම්මා කියන්නේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන එක. තේරුණාද? අන්න දැක. එහෙනම් සදාතනිකෝ මේක හේතු නිරෝධයෙන් නිරෝධ වෙන තැන තමයි අවිද්‍යාවත් අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධා. ඔබතුමා මේ ධර්මයේ දැකපු තැන සදාතනිකෝම අම්මා ඔබට නිරුද්ධ වෙලා යන ආයුප්පත්තියකට නොයන්න. මෞකුසකට නොයන්න. තේරුණාද? ආන්න දැක්කද? දැන් ඔබතුමා දැක්කද මේ කතන්දරේ? හ්ම්. ඉතින් මම හිතනවා ඔබතුමාට මොන හරි ගැටලුවක් තියෙනවද මේ කතා කරගෙන ආපුදී? මහා ගැඹුරු කතන්දරයක් අපි ගැඹුරු දේවල් ගත්තේ නැහැ මෙතනට. බොහොම සරලව කතා කරගෙන ආපු දෙයක්. ඔව්. එහෙනම් දැන් බලන්න. දැන් ඔබතුමාට එහෙනම් දකින්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් බාහිරේ දැන් බාහිරයක් ගැන ඔබතුමාට ඇත්ත නැත කියලා කතා කරන්න පුළුවන්ද? මං අහන්නේ. බෑනේ. අන්න එක දැන් මච්චි සූත්‍රයේ පෙන්වුවේ. ඒ කියන්නේ අභ්‍යන්තර එකාන්තනයක් අන්තයක් බාහිර අතවාන්තයක් විඥානයේ මැද. දැන් ඔබ විඥානයේ මිදිච්ච තැන අභ්‍යන්තර බාහිර කියන දෙකක් ඔබතුමාට හම්බුණාද මේ මේ මොහොතේ අත්දැකීමේදී? මොකක්වත් පැනුණා අන්න බලන්න ඔබ විඥානයේ නිදහස් වෙච්ච තැන කිසිවක් පැනවෙනවද? අන්ත තියනවද? සියලු අන්තයන්ගෙන් මිදුණා නේද ඔබ? මෙලෝ පරලෝ දෙකෙම මිදුණා නේද? උපත මරණය දෙකෙම මිදුණා නේද? තේරුණාද දැන් අන්න දැක්කද සිද්ධිය දැන් ඕනවා දැක්කද අන්න දැක්කද අන්න ඒක එහෙනම් බලන්න මොහොතක් මොහොතක් පාසා ඉපදෙන්නේ මොකද්ද හිතක් නේද ඒක අතීතයේ ඉඳලා එනවද අනාගතයට යනවද දැන්ද හටගන්නේ නෑ නෑ නෑ අන්න දැක්කද දැන් දැන් මේ පච්චුප්පන්න මොහොතේ මේ පච්චුප්පන්න මොහොතේ මේ දැන් හිත හටගන්නේ හේතු නිසා හටගන්නවා හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. හැබැයි ඵලයේ හේතුවට අයිති නැහැ. අන්න ඒකයි වෙන්නේ. හරි? එහෙනම් ඔබතුමා මේ Nirodhe දකින්නට එහෙනම් දැන් ඔබතුමාට දකින්න පුළුවන් නේද ওই ටිකම අර දිගටම ගඟ දිහා බලන් ඉන්නවා කිව්වේ ඔන්න ඕකම. ඔය අත්දැකීම. අර දිගටම මං දැන් මං කිව්වේ ඇලගාවට කියලා බලන්න කියලා. ඔබතුමා විඳින්නේ ඔන්න ඔය අත්දැකීම. එතන එතන Nirodhe කියන්නේ යමක් පණවන්න බැරි වෙන. ඔබතුමා ඇහෙනුත් මිදෙනවා, රූපෙනුත් මිදෙනවා, විඥානෙනුත් මිදෙනවා, හිතෙනුත් මිදෙනවා. සියල්ලන්ගෙම මිදිච්ච අත්දැකීම ඔබතුමා ලබනවා. එහෙනම් ඔබතුමා ওই කොතනකවත් හිටියද දැන්? ආන්න බලන්න. එහෙනම් බලන්න ඇහැ ඉපදුනා කියන්නේ ඉපදුනේ මොකද්ද? ඇහැ රූප චක්කු විඥානයේ කියන තැන ඉපදුනා කියන්නේ සමුදේ උනේ මොකද? රාග දේශමෝ. ඇයි අවිද්‍යාව හට අවිද්‍යාවෙන්නේ මේක ඉපදෙන්නේ අම්මා අම්මා ඉපදුනා කියන්නේ මොකද රාග දේශ මොහ කෙලෙස් වට්ටිය නේද ඉපදිලා තියෙන්නේ ඔව් එහෙනම් ඔබ ඔය ඉපදීමෙන් මිදෙනවා ඔබ ඔක දකින්නවා කියන්නේ ඔබ ඔක ඔබ ඔක ඇත්ත දකින්නවා කියන්නේ ඔබ රැවටෙනවා කියන්නේ රාග දේශ මොහ යෙදෙනවා කෙලෙස් හට ගන්න. ඔබතුමා ඇත්ත දකිනවා කියන්නේ අන්න කෙලෙස් වලින් ඔබ නිරුද්ධ වෙනවා. අන්න. එහෙනම් දැන් ඔබතුමා දකිනවා නේද රාගක්කිය නිබ්බාන, දේශක්කිය නිබ්බාන, මොහක්කිය නිබ්බාන කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් මෙච්චර කාලයක් ඇහැ ගినాවේ ආස්වාදයක් නේද? සැපක් නේද? එහෙනම් ඔබතුමා දකිනවා නේද ඇහැක් ඇහැක් ඉපදෙන වාරයක් පාසාම ඉපදන් ඉපදෙන්නේ මොකද? පංච උපාදානස්කන්ධයක් නේද? දුකක් නේද? දුක නේද? එකයි ඉපදෙන්නේ. දුකක් නේද ඉපදෙන්නේ. එහෙනම් සැප කියන්නේ දුකක්. දුක කියන්නේ දුකක්. අදුක්කම සුඛ කියන්නේ දුකක් කියලා ඔබතුමා දකිනව නේද? දුක කියලා තුනක් නෙමෙයි එකයි තියෙන්නේ කියලා. ඔබතුමා දැන් දකින්නවද හරියටම? සැප අන්න බලන්න සැප දුක්ඛං දුක දුක්ඛං අදුක්කම සුඛ දුක්ඛං නේද දැන්? ඒ කියන්නේ සැප කියන්නේ දුකක් දුක කියන්නේ දුකක් උපේක්ෂාව කියන්නේ දුකක් කියලා දකිනව නේද දැන්? හරිද? එහෙනම් දුක කියලා තුනක් තියනවද එකයිද තියෙන්නේ? එකයි තියෙන්නේ. එහෙනම් ඔබ ඔබ බලන්න. එහෙනම් ඇහැ ඉපදෙනවා කියන්නේ දුක ඉපදෙනවා. හරි නේද? එහෙනම් අන්න බලන්න. කන ඉපදෙනවා කියන්නේ දුක ඉපදෙන්නේ. දුක ඉපදෙනකොට එහෙන් ආස්වාදයක්ද තියෙන්නේ? ආස්වාදයේ සැපක්ද තියෙන්නේ? ආස්වාදයේ දුකක්ද දැන් තියෙන්නේ? දුකක් තියෙන්නේ. එහෙනම් ආස්වාදයේ දුකයි කියලා දැකපු තැනින් දුක වේදනාපච්චය තණ්හා වේද කවදාවත්? ඔබ ඒකට බැඳේද? ඇලෙයිද? ඒ කියන්නේ ආස්වාදයේ සැපක් වෙච්ච තැන නේද සැප වේදනාවක් දැනෙන්නේ. ඒ දැනෙච්ච නිසා නේද ඒකට ඇලෙන්නේ. ඒ ඇලෙනවා කියන තැන කියන්නේ ආසාව නේද? ආසාව කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ තණ්හාව නේද? හොඳ බලන්න. දැන් පටිසමුප්පාදේ නව කර්ම සකස් වේද කියලා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව වේදයි. වෙන්නේ නැහැ. ආ එහෙනම් ආස්වාදයේ දුකක් කියලා දකින එකමයි අවිද්‍යාව දුරු වෙන තැන. ආස්වාදයේ සැපයි කියලා කියන්නේම අවිද්‍යාවට. ආස්වාදයේ දුකයි කියලා දකින තැනම තමයි අවිද්‍යාව දුරු වෙන තැන. දැක්කද ඔබ? ඒ දැකීම තුල වේදනාපච්චය තණ්හා වෙන්නේ නැහැ කවදාකවත්. ඔබ දුකට කැමති වෙනවද කවදාකවත්? දුකට කැමති වෙන්නේ නැහැ. එහෙනම් ඔබතුමා අහලා තියෙනව නේද? මේ පෘථග්ජන ලෝකේ සියල්ලෝ සැපයි කියන දේ ආර්යවරුන් දකින්නේ දුකක් හැටියට කියලා. ඔව් දැන් ඔබතුමා දැක්කනේ දැහැ දුකක් හැටියට කන දුකක් හැටියට නහය දුකක් හැටියට දිව දුකක් හැටියට එහෙනම් මේ ලෝකයා සැපයි කියලා පරිහරණය කරන තැන ආර්යවරු දකින්න නේද දුකක් තියෙන දුකයි කියලා එහෙනම් ඔබතුමා ඒ ආර්ය හැණිත් දැන් උපදවාගත්තේ මේ මොහොතේ තේරුණාද හරිද එහෙනම් බලන්න එහෙනම් බලන්න ආස්වාදී ආදීනෝ දැන් ඔබතුමා දැක්ක නේද මේක නොදකින්න කල් දැන් දැක්ක නේද එහෙන් ප්‍රඥාවෙන් ආස්වාදී ආදීනව දැක්කනේ ආස්වාදීට පැටලුනොත් දුක්ඛ ස්කන්ධයක් උරුම වෙන්නේ කෙරුවනේ. සංසාරේ යනවනේ. රැවටිලා. රැවටීමකට අහු වෙනවමයි ආස්වාදයේ සැපයි කියලා අහුවෙච්ච දන්නම ඔබතුමා දැක්ක ආස්වාදයේ ආදීනව. එහෙනම් දැන් නිස්සරණයට යන තැන නේද ඔබතුමාට තියෙන්නේ? එන ඔබතුමා මොකද්ද දකින්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න. එන ඔබතුමා දැන් මේ මොහොතක් මොහොතක් පාසා විදර්ශනාව තුළ දකින්නත් අන්නේ. හිතේ Nirodhe දකිනවා කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින. තේරුණාද? එන ඕක නේද කරන්නක් කිව්වේ. ආ දැක්කද? ආස්වාදේ ආදීනේ නිස්සරණේ. ආ දැක්කද? දැන් තේරුණාද? මොන හරි ගැටලුවක් තියනවාද? <laughs> <laughs> මම හිතන්නේ හරිම සරල විදිහට ඔබතුමාට ඇහෙන්න ඕන කතාවේ හරියටම කිව්වා. මට හිතෙනවා. ඔව් ඔබතුමා පැහැදිලි කරලා මට බොහොම ලස්සනට තේරුණා ඒක. හොඳයි එහෙමනම් ඔබතුමාට ඒ සද්ධාවෙන්ම ආපු ගමන මම හිතන්නේ ඔබතුමාට අවශ්‍ය කරන දේ ලැබුණා. ඒ බුදු පියාණන් වහන්සේ කෙරෙහි මේක දන්නේම බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේක අවබෝධ කරේ. ඒ අවබෝධ කරපු එක තමයි අපිට දේශනා කරේ. එහෙනම් අපිට අපි කරන්නේ මේක අපිට දැනිච්ච ප්‍රමාණයෙන් තව කෙනෙක්ට කියලා දීලා සරු බීජයක් වපුරන එක. ඒ වැපිරීම ඔබතුමාගේ වෙනස් වීම බොහෝ දෙනෙක්ගේ වෙනස් වීමක් බවට පත් වෙනවා. ඒක ඔබතුමා තාම දැක්කේ නෑ. ඒක අපි දවසක ආයි කතා කරමු. හරිද? ඒ කියන්නේ ඒක හරි ගැඹුරු කතන්දරයක්. ඒ කියන්නේ ඔබතුමාගේ එක වෙනස් වීමක් ඔබතුමා තනි කෙනෙක් නම් එහෙම වෙන්නේ නෑ. ඔබතුමා ඉන්නේ මේ ලොකු අපි හිතමු ලොකු පැනල් එකක් කියලා. ඒකේ එක තැනක් ඔබතුමා. එක පොයින්ට් එකක්. එතෙන් ඔබතුමාගේ වෙනස් වීම මේ ඔක්කොටම හුඟක් දෙනෙට ලෝකෙටම බලපානවා නේද? බලපාන. ඔව් ඔව්. එකක් එක්කෙනෙක් නෙමෙයි උතන වෙනස් වෙන්නේ. අන්න ඒකත් ඔබතුමා හොඳට බලන්න. ඔබ තුල. හරි? ඒකත් ඔබතුමාට හම්බ වෙයි. හොඳයි. එහෙමනම් ඔබතුමාට මේ කාලය තුල මේ මේ සාකච්ඡාවට සහභාගී වෙලා රැස් කරගත් සියලු පුණ්‍ය කුසල් නිවන පිණිසම උපනිෂ වේවා කියලා අනුමෝදන් කරනවා. හොඳයි. ඔබතුමාට තෙරුවන් සරණයි.